වැඩසටහනේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට යන්න හදාන්නේ. ඒ නැත්තම් පොදු කම්ටාන් සුද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න. ඊට පස්සේ ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි අපි යනවා වාචික ප්‍රශ්න වලට. අපි ඡන්දගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ඕන වෙලා නැහැ. මයික් එක ඕන වෙලා නැහැ. ඔන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නම් ඊයේ දවසේම විනාඩි දෙකක් වත් සිත එක තැනකට ගැනීමට නොහැකි විය. හිත නිකන් ගෙම්බෙක් වගේමයි. භාවනා කරන කාලයට වැඩිය එක පැයක් ඇතුළත භාවනාවෙන් හිත පිට පනින කාලය වැඩි වැඩි. ගෙම්බා වගේ තද කරලා ආපහු ගේන්න ඕනේ. වෙන වෙලාවට නැති ලෙඩ බඩගින්න නිදිමත වෙන වෙන දේවල් වලට හිත යන එක වැඩියෙන්ම එන්නේ භාවනා කරන්න ඉඳගත්ත පැයේදී භාවනා කරන කාලයේදී වැඩිපුර හිත භාවනාවේ තබා ගැනීමට කුමක් කළ යුතුද කළ යුතු දේ ඊයේ වැඩි අද තරමක් දුරට හිත එක තැනකට ගැනීමට හැකි වූ නමුත් හිත එක දිගටම එකඟ කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? walking meditation එකේදී නම් අවට පරිසරෙන් බාධා ආවත් හිත ඉක්මනින් හිත එකඟ කර ගැනීමට හැකි. නම් වගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න සිහිය තබා ගත යුත්තේ එක පාදයක් ඔසවා අනිත් පාදයට තබනවා යන්නද කුමක් කියා පහදා දෙන්න. ඊයේ චක්‍රය පැහැදිලි වුණත් ප්‍රායෝගික తත්වය නැවත පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට ගොඩක් පිං. මේකේ පළවෙනි කොටසට උත්තර දෙකක් එහෙම නැත්නම් සානසීලී උත්තර දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි මේකේ කියලා තියෙන ඊට වැඩිය අද හොඳයි කියලා. ඉතින් මේක තමයි ක්‍රමය. මෙහෙම කරගෙන කරගෙන යනකොට ඒ වගේ හිත තමන්ට ඕන තැන තබා ගැනීමේ හැකියාව එන්නේ එන්නේ දිනු වෙනවා. ඒකට වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. It's a matter of time. කරලා කරලා කරලා පුරුදු වෙන්න දෙක මේ රචනය හිතේ කර ගැනීම කියන මාතෘකාව අයින් කළ සතිමත් වීම කියන මාතෘකාවෙන් ගත්තනම් සතිමත් කෙනාට විතරයි ඉන්ට්‍රොසෙප්ෂන් එක හරියන්නේ. මට දැන් බඩගිනි, මට කම්මැලි, මට නිදිමතයි. ඒ ඔක්කොම තේරෙන්නේ සතිමත් කෙනාට. මේක භාවනාවට බාධාවක්. මේක සමාධියට බාධාවක්. මේක හිත එකඟ කිරීමට බාධාවක්. හැබැයි මම ජීවත් වෙන බව සතිය තියෙන බව මම මාත් එක්ක මගේ ඇඟෙන් නිකුත් වෙන සංඥාවල් වෙනදට වැඩිය තියෙන බාට මේක හොඳම සාක්ෂියක්. හැබැයි මේකට අපි වෛර කරනවා. අපි මේකට කැමති නෑ. අපිට ආසයි දරුවෝ ගැන හොයන්න, ටොනඩෝ ගැන කතා කරන්න, අනම්මනම් වලට හරි ආසයි. හැබැයි හිත කයර ගත්ත ගමන් කයේ තියෙන පුංචි පුංචි හැම සංඥාවක් ඇම්ප්ලිෆයි වෙනවා. මේ ඇම්ප්ලිෆයි වුණත් නැතත් මේ සංඥාවලට අපි විරුද්ධයි. අපි හරි තරහයි. අපිට ඕනේ කාගේ හරි දෙයක් කතා කර කර ඉන්න. ඉතින් ඒ නිසා සතුටුමත් වෙච්චාම සමාධිය බාධා වෙනවා. භාවනාව බාධා වෙනවා. ඉතින් අපි ඔය පසුගිය අවුරුදු දෙක තුනේම කියන්න පටන් ගත්තා භාවනා කරන්න එපා. සතුටුමත් වෙන්න. ඒකට ගොඩාක් තොරතුරු ලැබෙයි. මේ මාත් එක්ක මම ඉන්නකොට ලැබෙන තොරතුරු කොච්චරක් අපි මාත් එක්ක නැති වෙලාවේ නැති කර ගන්නවද කියලා. අපි එක එකනාගේ වැඩවල ඊය ගැන හෙට ගැන කතා කරනකොට ඔය එස්කේපිසම් කියලා කියන ඔය ඉන්න පුළුවන් කිසි ගාණක් නැහැ. හැබැයි එතකොට ශරීරයෙන් එන තොරතුරු කෝටි ගණක් අපි අමතක කරලා ඉතින් ලෙඩ වෙනවා. ඉතින් අනවශ්‍ය විදිහට වයසට යනවා. අනවශ්‍ය විදිහට ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන්. ඊට වැඩිය මේ එදිනෙදා මේකට කියන්නේ day to day මේ ඒකට හොඳ වචනයක් තියෙනවා මේ unsatisfactoriness කියලා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා if you wish to have if we wish not to have uh, hysteric level of trauma better to be with day to day unsatisfactoriness. day to day insatisfactions එක ඉන්නවනම් අපිට trauma එකකුත් නැහැ ඒක hysteria level එකට යන්නෙත් නැහැ. ඒක අමතක කරපුවා ඉඳපු ගමන් mentality එක කඩාගෙන යනවා. hysteric level of trauma එන්න පටන් ගන්න ඉතින් පිස්සු හැදෙනවා, බැන ගන්නවා, psychiatric medicine ගන්න වෙනවා. මොකද මේ day to day unsatisfactoriness එක avoid කරන්න ගිහිල්ලා. ඊට වැඩි හරියලා හැබැයි බුදුජානස කියන මේ දුක්ඛ සත්‍ය තේරුම් අරගන්න එක. ඒ නිසා හරි ෂෝක් එක දෙක තමයි දැනටත් එන් ටික ටික හිතකීකරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා රචනයේ ලියන්න සතිය මාධ්‍ය කරගෙන හිතේකම් කර ගැනීම හෝ සමාධිය හෝ භාවනා කියන වචනේ තහනම් වචනේ කරගත්තා නම් හරියම ලේසි භාවනාව. භාවනාව වුණත් ලේසි එක තහනම් වචනේ වුණාට. මයින්ඩ්ෆුල් වෙන්න මයින්ඩ්ෆුල් වෙච්ච ගම ඔබ තේරෙනවා. සක්මන් භාවනාවේදී පරියන්කට වැඩිය හොඳයි කියලා තියෙනවා. ඒක මහත් සතුටු වෙනවා. මොකද දුර ගමනකට ඒක තමයි ලේසි වැඩේ. ඔය තනි කකුල තේරෙන්නේ නැති වුණත් හිත පිට ගියත් මට ඕන විදිහට භවනාව කෙරුණ නැතත් මම ඉඳගෙන නෙවෙයි මේ ඔක්කොම පිස්සු කෙලින්නේ ඇවිදින ගමන් කියලා දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා. මගේ මේ හිත පිට යනකොටත් සතිය නැති බව දැනගත්තත් තනි කකුලේ නැති වුණත් මේ ඔක්කොම වෙද්දි මම මේ ඇවිදිමින් ඉන්න කියන එක දන්නවනම් මම ඉඳගෙන නෙවෙයි කියලා එක දන්නවනම් මම නිදාගන්න නෙවෙයි කියන එක දන්නවනම් මම හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් දැන්ට ලකුණු ලැබිලා ඉවරයි. ඕකම කරගෙන යන්න යනකොට යනකොට අර සත්‍යමත් වෙන මාත්‍රිකාව එnde end end end පටු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරියන්කේ ඉන්නකොට හිත පිට ගියත් සද්ද ඇහුණත් සත්‍යමත් උනේ නැහැ කියලා හිතුණත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා බලන්න. නැත්තම් හිතගෙන නෙවෙයි, ඇවිදින්මින් නෙවෙයි කියලා. සක්මන් කරනකොට බලන්න කොච්චර දේවල් හිත වුණත් මම ඇවිදීමෙන් ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. අන්නේ දෙක මේ බොහොම සරල උපමා දෙකක්. බොහොම මේ පොට්ටේකට උනත් පේන උපමා දෙකක්. ආන්නේ මේ දෙක බලන්න. මේ දෙක බලලා ඒකෙන් සතුටු වෙන්න ඒකල්ල මේ තමයි පටන් ගන්නකොට කාගෙත් ඇති. ඒ නිසා කියලා උනන්දු වෙලා ඉදිරියට යන් අපි. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කළ මුල් කාලයේදී 100ක් තමාට තමාට හැම මොහොතකම awareness ඇති බව තේරුණා. දැන් සමහර වෙලාවට විටින් විට awareness නැති බවක් ඇති වෙනවා කියලා හිතෙනවා. මේ නිින්ද යාමක්ද? තිරුවන් සරණයි. මම සබාවෙන් අහනවා මට awareness එක තියෙනවා කියලා දැනුමක් තියෙනවා. ඊට පස්සේ මට awareness එක නැහැ කියලා දැනුමක් තියෙනවා. මේ දැනුම් දෙකෙන් වඩා හොඳ දැනුම කොයි එකද කියලා? ඈ අයියෙන් කියන්න ඕන. තව කවුරු හරි ඉන්නවද ඒකට දැන් මේ එක උත්තර කැවිලා දෙනවා දැනුම අවවාදයේ සතිය නෑ කියලා දැනගන්න එක තමයි හොඳ කියලා. වෙන කවුරු හරි ඉන්නවද මේකට ව්‍යානසක තියෙනවා කියලා දැනගන්න නැත්නම් මං ඉදිරියට යන්නද? හරි. විරුද්ධත් නැති නිසා මම මේකට එකතරතරක් දෙනවා. ඉස්සෙල්ලා ව්‍යානසක තියෙන බව දැනගත්ත කෙනාට විතරයි දෙවෙනි පාඩම් වශයෙන් ව්‍යානසක නැති කරන දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක දෙවෙනි පන්තියේ. ඒ නාට මේක ඕනම කෙනෙකුට මන්දෝත්සාහිකමක් ඇති කරනවා. ඒක තමයි අපි පවට, පෙරදිල්ලට, වැරදිල්ලට කැමැති බවක් තියෙනවා. මේක පවක් කියලා හිතනවා. මේක වැරද්දක් කියලා හිතනවා. මේක හීනමානයක් කියලා හිතනවා. ඒ නිසා අපිට ගමන යන්න බෑ. දැන් හොඳට දැනගන්න අපිට අව්‍යානසික නැති බව දැනගන්න අව්‍යානස් කියන සබ්ජෙක්ට් එකට ගියේ කෙනා විතරයි. ඒ නිසා මේක දන්නේ නැති බවට හුදුවට සාදර වෙලා යන්න. එතකොට ඒකත් නැති වෙලා යනවා. ඊගාට අපි තුන්වෙනි පාඩමට යනවා. ගරු ස්වාමීන් වහන්ස සක්මනේදී සතිය පිටවීම මූලික කොටගත් පහත විස්තරය අනුව එම කමට කමටහන පිරිසුදු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ ගරු ගුරු උපදෙස් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. සක්මන ආරම්භයේදී පාද දෙකේ යටිපතුල් වලට දැනෙන දේට සිත යොමු කරමි. බොහෝ විට එම දැනීම තද සැහැල්ලු සිසිල් හා උණුසුම් ගති ආදියයි. දැන් දැන් බොහෝ සක්මන් වාර ආරම්භයේදී මෙම ගතිය වෙත සිත નિરાයසෙන්ම යොමුවන බව දැක ඇත. දකුණු කකුලෙන් දැනෙන සංවේදනා තිරුව අතර වමෙන් දැනෙන දෑ ඊතරම් ප්‍රමුඛ ප්‍රමුඛ නොවේ. බාහිර ශබ්ද, දර්ශන හෝ සිතවිලි වලට සිත යොමු වී ඇති මොහතක එම తත්වේ නිරීක්ෂණය වූයේ නම් එම මොහොතෙම ඒ අවස්ථාවේ බර තද සිසිල් හෝ උණුසුම් ගතිය දැනෙන පාදයේ වෙත සිත යොමු වේ. මගේ සිතේ සිතුවිලි බහුලය. උදාහරණයක් ලෙස අනුයාස වම්හා දකුණු පාද ස්පර්ශ දෙකත් අතර සීක්‍රයෙන් ඇති වී නැති වී යන සිටිවිලි බොහෝ විට දැක ඇත. මේවා සක්මනේ දත්තවලට ආදාළව ආරම්භ වී ඊටාම සුමට ලෙස පීලි මාරු කර වෙනත් ට්‍රැක් එකකට සිත පමුණුවයි. මෙය මෙය දුටුව හොත් වහාම ඊළඟ පාදයේ ස්පර්ශය වෙත සිත යොමු වේ. පර්යංකට වඩා සක්මනේදී සිතවිලි දැකිය හැකිය. සක්මන ආරම්භ ටික වේලාවකට පසුව එක පාදයකට දැනෙන තදගතිය දෙකක් අතර ඇති සැහැල්ලු බවද එනම් එම පාදය ගුවනේ ඇති දැනීමද සිතට පහසු වේ. මේ අවස්ථාව වන විට දෙවන පාදයේ පොළවේ පිහිටා තද ගතියක් දැනුණද පළමු පාදයේ සැහැල්ලු බව සිතට ඒ සමගම ග්‍රහණය වන අයුරු පුදුමාකාරය. ඇතම් අවස්ථාවල ඉහත සඳහන් කළ තද ගති Uh, පසුබිමට background within brackets ගොස් සැහැල්ලු ගති ප්‍රමුඛ වේ. ඒවා මාරුවෙන් මාරුවට ප්‍රමුඛ වෙමින් අනෙක් සිතවිලි ශබ්ද හා දර්ශනද සමග යම්කිසි ගතික සමතුලිතතාවයකට ඩයිනමික් ඉක්විලිබ්‍රියම් uh, සමතුලිතතාවයකට පත්වේයයි සිතේ. එවිට සැහැල්ලු බව uh, පෙරටු කොටගෙන සිත සියල්ල විඳින්මින් සිටින බවත් බවක් වැනි තත්වයක් විඳිය හැකි යයි සිතේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. මට ගොඩක් ආයේ රචන පිටිපස්සේ පැත්තටයි මම සම්බන්ධව කතා කරන්නේ. ඕනොත් අපි මුල් ටික ආයේ කියව ගමු. මේකෙදී අර සක්මනක් ගත්තත්, කොයි අරමුණක් ගත්තත්, එක අරමුණක් ගත්තත්, අරමුණු රාශියක් ගත්තත්, ඒකේ මේ යම් කිසි විදියක පැටර්න්ස් වගේක් තියෙනවා. අපි ගත්තොත් වමේ මම පය තියනවා කියන දැනීම මේ බෙල් ෂේප් කර්ව් එකට යන්නේ දැනෙන්න පටන් අර ගන්නවා දැනීම හොඳට තද ගති උණුසුම් ගති දැනෙලා ඒක නැතිලා යනවා එතකොට දකුණු කකුලේ තද ගති උණුසුම් ගති දැනෙන්න පටන් ගන්නවා ඉතින් මේ වගේ මේ මොහොත ගංගායි මේ වයින්ද ගිහලා රැලි දිහා බලන රැල්ලක් වෙනවා නැති ආය රැල්ලක් වෙනවා නැති ආය රැල්ලක් වෙනවා නැති ඉතින් මේකෙදී අර උඩ බෙල් ෂේප් කවකේ උඩ කෑල්ල විතරයි අපට තේරෙන්නේ. මේක පටන් ගන්නම තේරෙන්නේ නැහැ. ඉවර වෙනවා තේරෙන්නේ නැහැ. ඉවර වෙන ඉස්සලා අපි තව එකක් අල්ලනවා. පටන් ගන්නකොට මේක පටන් ගන්න අපි ලෑස්ති නැහැ. ඒ කියන්නේ අපේ සංවේදී භාවයේ මදි. ඉතින් මේකම තමයි ක්‍රමය කියලා දැනගෙන මට දැන් පේන්නේ tip of the iceberg විතරයි. මේකේ යට ලොකු iceberg එකක් තියෙනවා කියලා බැලුමෙන් බැලුවොත් කොහේ ඉඳලාද මේ වම මතුවෙන්නේ? කොහේ ඉඳලාද මේ තද ගතිය මෙරල් ගතිය මතුවෙන්නේ කියලා බැලුවොත් දැනෙන්න පටන් ගත්ත තැන තමයි අපි අරමුණ මතුවෙන තැන කියලා හිතන්නේ. එහෙම නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අරමුණ ගොඩාක් ඇවිල්ලා තමයි අපිට තේරෙන්න පටන් ගන්න. ඉතින් ඒ අරමුණ අල්ලගත්තට පස්සේ අර නොදැනෙන පැතිවලට සියුම් පැතිවලට අවධානය යොමු කිරීම සතිය අඛණ්ඩ කිරීමේ වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් සුපතිට්ඨිත කිරීමේ වැඩපිළිවෙලක්. ඒක හරියට ඉර දැක්කට අපි ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ බලන්න ලැහැත් වෙලා නැගිනහිර වෙරළට ගිහිලා කූඩාරමක් ගහගෙන ඉන්නවා වගේ. නැගපීර නෙමෙයි දැන් දකින්න හදන. පීර නගින වැඩපිළිවෙල. අන්න ඒක දකින්නට පේනවා ඒ කොටස ඒ අරමුණ පටන් අරගන්න ඉස්සෙල්ලා කොටසයි පටන් ගන්න ගෙවුනට පස්සේ කොටසයි අපේ දැනුමේ 96ක් විතර වෙනවා. අරමුණ පේන හරිය 104ක් විතර ඇති. අපි මේ මුළු ලෝකෙම දන්නවයි කියලා හිතලා තියෙන මේ 104න් තමයි. හැබැයි මේ 104 ඔසවගෙන ඉන්නේ උඩුකුර තෙරපුමක් දෙනවා. යට පැත්තෙන් 96ක විතර විශාල දැනු සම්භාරයක් තියෙන එක අපි අල්ලලාම නැහැ. ඒවා ඉන්ද්‍රිය ගෝචර නැති දැනු. අපේ ඉන්ද්‍රයන් අල්ලන්නේ ගොඩට අපිටික විතරයි. ඉතින් බුදුරජාණන් අපිට ගොඩ පුරා ටික අල්ලගෙන ඒකේ මේ පැත්තෙන් බල්ලින්ද ගෙනව පුළුවන් තරම් පල්ලෙහාට දැන මෙතෙක්කල් නොදැනිච්ච කොටස් වලට. ඉතින් ඒක දෙවිදියකට වෙන එකක් වෙන හුඟක් හිතවිලි තියෙනවා කිය. අනිත් පැත්තෙන් වෙන හුඟක් සාන්ති කරයි කිය. ඒක එක එකනට එක එක විදිහට පේන්න පුළුවන්. මෙන්න මේ දෙක පෙන්වන්න නැතුව මේ මතු පිට කෑලිවල විතරක් චිත්‍ර අඳින එක තමයි තණ්හාව කරන වැඩේ. තණ්හාව කරන පේන පේන කෑලි ටික එකට යහ කරලා ඒකෙන් චිත්‍රයක් අඳින මැද මොකුත් නැහැ කියලා. බුදුන්සේ කියන හැම කිව්වට තණ්හාව ලණුවක් ගැටයක් ගැහුවට ওই කෑලි දෙකක් මැද තියෙන කෑල්ලට යන්න නම් මේක මේ පැත්තෙන් හෝ මේක මේ පැත්තෙන් පල්ලයට බහින්න කියලා. ඉතින් ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උත්සාහ කරා මේක උඩුහිත යටිහිතට යන්න පුළුවන්. ඒකේ මේ පෙන්නන කෑලි වලින් පෙන්නන කෑල්ලේ හමාරු වුණාට පස්සේ අරමුණේම හිත පවත්තන්න කියලා. අරමුණ පෙන්නන්න ඉස්සර වෙලා මේ වෙස් බඳින හැටි බලන්න ලෑස්තිලා ඉන්නේ කියලා. ඉතින් අපිට පේනවා එතකොට මේ මිනිස්කස් එකෙන් හිමීරි අරට බහිනවා හිත. ඒක හරි භයංකර පැත්තක්. ඒක හරි අවිශ්වාස පැත්තක්. ඒක හරි තනිකම් දෙන පැත්තක්. ඒක හරි හරි මේ උදේකලා කරන තැනක්. ඉතින් අපි සමාජශීලී වෙනකොට කවදාකවත් මේක ඇතුළට යන්න බෑ. ඒ නිසා අපි හුදේකලා වෙලත් යන්න බෑ. හුදේකලා වෙලත් අරමුණ දැකලා අරමුණේ ওই පැති වලට යන්න පැතිරෙන හිතක් හදාගන්න ඕනේ. ඒ හිත හදනවා කියන එක කාටවත් කරන්න බෑ. Tamange තියෙන අර ස්කවුට් කරනවා වගේ, ස්කවුටින් කරනවා වගේ, ගර්ල් ගයිඩින් වගේ මේකට සෙල්ලක්කාරකමක් අවශ්‍යයි. ඊටසේ ටෙක්නික් එකක් අවශ්‍යයි. එතකොට අපිට පේනවා මේක හිමීට මේ පැත්තෙන් එnde ඉස්සලා කෑල්ලයි ගියාට පස්සේ කෑල්ලයි බලනකොට මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හඳුන්ලා දුන්නා. අපි යටිහිතට හිමීට බහින්න පුළුවන් ටික ටික ටික ටික ටික ටික. ඉතින් එතකොට ඒක කාල් ජුන් විස්තර කරා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩු හිතේ ඉඳලා යටිහිතට බින්ගයක් අප නැටි කියලා දෙනවා කියන. නොදන්න ශේෂ්ත්‍රයට ඉද ඇස් දෙක අරිනවා. එහෙම නැත්නම් සෙල්ලක්කාර වෙනවා. ඒකේ කාර්මුණක් කරන්න පුළුවන් අරමුණු රාශියක් කරන්න පුළුවන් සර්වචනන්සේ කියලා දෙන ඒ කාර්මුණක කියලා. ඉතින් මෙතනින් අර පටන් ගන්න ඉස්සෙල්ලා කොටස පටන් ගන්නතර පස්සේ ඉවරනට පස්සේ තියෙන කොටස් බැලුවොත් ඒක මෙතෙක් කල් අපි දැකලා නැහැ. ඒවා ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි කියලා වගේ දැන් විද්‍යා ලෝකයේ විද්‍යාව හොයන්න පටන් ගන්න තියෙනවා. උඩාක් වැඩ තියෙනවා ඒ කැලේ. ඒ ඔක්කොම ඉවරනට පස්සේ පස්සේ තමයි මේ මැනිෆෙස්ටඩ් කොටස පේන්නේ. වේදිකාවේ සෙල්ලම යන්නේ ඊට පස්සේ. ඒක තමයි අපි දන්නේ ටික. ඒක මේ ලෝකේ අපේ මනසක තියෙන ශක්තියෙන් 4%ක්වත් නැහැ හිතන. වැඩ කැලේ තියෙන යට. එන්නේ ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක පෙන්වන්න නැති වෙන්න පේන කොටස දිලිසෙන්න හදන එක තමයි තණ්හාවෙන් කරන්නේ. අපි ඒකෙන් අල්ලගෙන එන්නේ ඉස්සෙල්ලා කොටසයි එන්න ආවට පස්සේ කොටසයි බලනවනම් ඒක ආධ්‍යාත්මික වැඩක්. ඒක ආගමික වැඩක්. ඒ කායෙන් හරි උපදේශ ඇතුවම යන්න ඕන. අපේ හිත ස්වභාවයෙන් යන්නේම නැහැ. අපේ හිත තියෙන්නේ මේ මේකෙම තමයි තෙල්ලම් කර කර ඉන්නේ. ඉතින් ඒ නිසා අපි අරමුණ ඇල්ලුවට බෑ. අරමුණ හටගන්න ඉස්සෙල්ල කොහොමද? අරමුණ ගෙවුනට පස්සේ කොහොමද කියලා ළමයා හම්බෙන්න ඉස්සෙල්ල කොහෙන්දලා දාවේ? මරණයට පස්සේ මොකද වෙන්නේ කියන එක. අපි ඉතින් ළමයා මරණ දකින්න කැමති නෑ. කිසහගොතුමිලා කැමති වෙන්නේ නෑ කොහොමද කරලා ළමයා මරණද කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා ඒක ඉතින් කාටවත් ටිකක් අමාරුයි. ළමයා හම්බෙන්න ඉස්සෙල්ල කොහෙන්දලා දෙන්නේ කියලා බලන්න. ඒක අපි කුණුහරුප කියලා දැන් වහලා තියෙනවා. බබා හම්බෙන පැත්තේ තිඹිරිගයක් ඇතුලේ සෙල්ලම යන්නේ. ලිංගික සේවනය තිරසන් සත්තුන්ට කැපයි මිනිස්සු ඒක ප්‍රසිද්ධිය කරන්නේ නැහැ. ඉතින් මේක ඒ ළමයා හම්බෙන්නේ ඉස්සර කොටස. යෝනිය පැත්තට තමයි යන්නේ. ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒ නිසා ඒක වසංගලාවට සත්‍ය දැනගන්න බෑ. ඉතින් ඒ නිසා මේ අරමුණ මේ ප්‍රසූත කරන්න ඉස්සෙල්ලා ආස්වාසය ප්‍රසවාසය වම දකුණ ඒකේ තියෙන හැමීට හැමීට හැමීට හැමීට වෙන බයින්ද කැල්ලා හරීම සෙල්ලක්කාරයි. හැබැයි ටිකක් නිකන් සදාචාරයට විරුද්ධයි වාගේ. මේ සදාචාරය පෙන්වන්නේ නේද ඇඳගෙන ලස්සනට බබා හම්බුනට පස්සේ දොරට වැටුවට පස්සේ නේ තාත්තට පෙන්වන්නේ. ඊට ඉස්සෙල්ලා ඉන්නවුවා මට විතර වෙන්නන්නේ. ඉතින් ඔය බෙකට් කියන මේ මනුස්සය එංගලන්තයේ ජෝර්ජියා ජුනනික ඕක හරියන්නක බලපන් කියලා. ඊට පස්සේ ගයිනකොලොජිස්ට්ලාගේ පිරිමියෙන්ට පටන් ගත්තා. ඉතල හිටිය ගෑනුවයි විතරයි. ඒක දුන්නේ නැහැ ගෑනුවයි මිසක් කාටවත් ඒ බිස්නස් එක දුන්නේ දැන් ගයිනකොලොජි පටන් අරගත්ත පිරිමි ඊට පස්සේ දැන් පිරිමි දන්නවා. දෙයයන්ාන්සේ නෙවෙයි ළමයා හම්බ වෙන්නේ. ඉතින් බුදුන් දාන දෙයයන්ාන්සේ බබා හම්බ වෙන්නේ දෙය දෙයලා කියලා කියන්නේ අම්මගේ ලිංගෙටද කියලා අහන දෙයයන්ාන්ද කියලා කියන්නේ. කෙලිම බුදුන් දාසේ ප්‍රශ්න අහනවා. ඉතින් ඇත්තටම ළමයා ඉන්නේ මොකද්ද ඔකව සංගණකයක් තියෙන. ඇයි ඔක බලපුවා මොකද වෙන්නේ? කියලා බබාගේ කතාව මම මේ කියන්නේ නිදර්ශනයකට බබා හම්බෙන්නේ ඉස්සෙල්ලා පිරිසිදු ගත්ත තැනින්ලා කොහොමද වෙන්නේ කියලා ඒ මාස 9යි මේ සුමානයක් විතර කාලයක් තියෙනවනේ. අන්නේ කෑල්ල තමයි අපි සතියෙන් අහුවෙච්ච නැති ආස්වාසේ පහට ගන්න. අහුවෙච්ච නැති වමේ හට ගන්න. දකුණේ හට ගන්න අපිට වෙන්නේ කරන්න බැරි එකක් කියලා. නෑ ලෑස්තිලා ගියොත් කරසෑ. ඒකට වෙන්න ඕනේ දැන් අපි දකින්නේ හම්බ වෙච්ච බබා කියලා දැනගන්න. දැන් අපි දකින්නේ පමා වෙච්ච දෙයක් කියලා දැනගන්න ඕනේ. අප්‍රමාදය කියලා කියන්නේ හම්බ වෙච්ච එකෙන් පටන් අරගෙන මුලට මුලට මුලට මුලට යන්නේ. ඉතින් මේ ලකුණු පෙන්වන්නේ ඒකට තමයි. ඉතින් ඒක නිසා ඒක දකිනකොට අපි දේව නිර්මාණවාදියෙක් ආවොත් කියන ඕක බලන්න එපයි කියලා. ඒක මේ ටබු එකක්. බුදුන් කියන ඕක බැලුවේ නැත්නම් කවදාක සත්‍ය අවබෝධ කරන්න බෑ කියලා. හැබැයි ඒක කාටවත් පෙන්වන්න බෑ. Taman අරමුණ බලලා බෑ අරමුණ එන්නේ ඉස්සෙල්ලා මේක මොන ප්‍රകൃතිය ඉඳලාද මේ එන්නේ කියන එකට අරමුණ එනකොටම ඉර නගින්න ඉස්සෙල්ලාම අරුණේ ඩෝන් එකේ ලකුණු බලන්න කියලා තියෙනවා. ඒක තේරවාදේ විතර ඒ තොරතුරු ටික මොනම තැනකවත් නැහැ. ওই ටික තමයි අයිසෙක් නිව්ටන්ගේ තැන ඉඳලා අයින්ස්ටයින්ට යනකම් විද්‍යාවේ සිද්ධ වුණේ. අයින්ස් අයිසෙක් නිව්ටන් දැක්කේ ද්‍රව්‍ය බවට පත්වෙච්ච ශක්තිය පමණයි. අයින්ස්ටයින් ද්‍රව්‍ය වලටපත් වෙන්නේ ඉස්සෙල්ලා ක්වොන්ටම් හැදෙන හැටි කියලා දුන්නා. එතෙන් ගියාට පස්සේ මම කියන්නේ අයින්ස්ටයින් නිවන් දැක්කයි කියලා. මම කියන්නේ නෑ නිව්ටන් නිවන් දැක්කයි කියලා. මම මේ දෙන්න හදන නිදර්ශනයක් ඔගේ බැනමුත් අහනවා මම මේ අනවශ්‍ය විදියට මේ විද්‍යාවෙන් ජග් ගන්න නැතුව බුද්ධාගම විසර ගන්න බැරිද කියලා පුළුවන්. නමුත් දැන් නිව්ටන් නිව්ටන්ගෙන් අයින්ස්ටයින් ඩයිලා මේ ළඟදී දැන් මා අවුරුද්දකට විතර ඉස්සලා අයින්ස්ටයින් දැක්කේ ආලෝකයේ වේගය තමයි ඉහළම වේගය කියලා. දැන් පාටිකල් එකක් හොයාගත්තා. ඊටත් වැඩිය වේගෙන් යන එක. ඒකට අයින්ස්ටයින් උත් ඉවරයි. ඊටත් එහා තර්කෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි අරමුණ හට ගන්න පැත්තට යන්න පටන් අරගත්තොත් ඒක විතර ලස්සන දෙයක් මේ අරමුණක හට ගන්නකොට අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමය වීම සිද්ධ වෙනවා. අරමුණ ඉවර වෙනකොට ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම සිද්ධ වෙනවා. ඒක මැජික් එකක් නෑ. හැබැයි විද්‍යාඥයා කියනවා ඕක මිස්ටික් කියලා. මීටරයකට අහුවෙන්නේ නැහැ. ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යාව ওই පැත්තට යනකොට බුදුන් බයයි. නෝ සරුවචනාංශයේ මොකක්වත් නැහැ ටැක්ටික් එක කියලා දෙනවා. ඉස්සලා අරමුණ අල්ලපන්. එතකොට උඹට අහුවෙන්නේ S shape bell shape කවගේ මැද කෑල්ල. ඕකෙන් ඉස්සර පැත්තෙන් ඉස්සරහට බහපම් පුළුවන් තරම්. යෝනිසමංස් කාට යන. එතකොට මේ මේ සංවේදී භාවයෙන් මෙයාට අරමුණ ගෙවෙන පැත්ත දැක ගැනීමේ විශේෂ ටූල්ස් හම්බ වෙනවා. උපක්‍රම හම්බ වෙනවා. එතන තමයි නිවන තියෙන්නේ. නමුත් අපි යන්න හදන ඉස්සලා හට ගන්න පැත්තට හට ගන්න පැත්තට බලලා ඒ අවදි භාවයෙන් බැලුවොත් අරමුණ ගෙවුනට ගෙවෙන්නේ නැහැ. අපි ඒකට මේක පාවිච්චි කරනවා. ඔක්කොල කොට ඇද්දක වාගමු. මේ මේ මම දෙන සද්ද ඉවර වෙන තැන අහන්න ඕනේ. තව එකක් කරනවා හොම්මින්ද මෙලියෙක නම් ඕනේ වෙන කාටද කියන්න පුළුවන් මොකද්ද එක්ස්පීරියන්ස් එක කියලා. සද්ද ඉවර වෙනකන් අහගෙන ඉන්න එක අලුත් අත්දැකීමක්ද මොකද්ද දැනෙන්නේ මොකද්ද ෂෙයා කරන්න පුළුවන් අද්ද ඉවර වෙනවද මගේ හිත වෙන දේවල් වලට යනවද වෙන අරමුණ ඇවිල්ලා මේ අරමුණ පැහැර ගන්නවද මේ අරමුණ ඉක්මවා යනවද ඒක සද්දේ ඒකේ එතකොට ඒ අරමුණේ ගෙවියෙන් ගෙවන් කරන චිත්තක්ෂණය මොකද්ද? අරමුණ ඉවර වෙන තැන. සද්ද ඉවර වෙන තැන මොකද්ද? තව හැවුවා තවත් දකින්න පුළුවන් එකක්ද? මගේ හිත පිට ගිය නිසා වෙච්ච එකක්ද? නැත්නම් මගේ කන සංවේදී නැති නිසා මට තවදුරටත් අහන්න පුළුවන්කම දරගන්න බැලි වුණාද? there's a point where you're not sure if your mind is creating the, the last here or if the sound is actually still ceasing. ඔය කියන්නේ රියැලිටි එක concept එකක් එක්ක කපටලා වෙනවා. ඊට පස්සේ දැන් ඉන්නේ concept එකද reality එකද කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මේ reality එක concept එකක් වෙන එක හැම වෙලාවෙම mystic. ඉතින් මේ පැත්තට යන්න අපි ඒක සද්දයක් එක කොච්චර වාරයක් උත්සාහ කරනවද තුන් සැරයක් ගැහුවනම් අපි ඊට වෙදී තව ටිකක් ඉස්සරහට යනවා. හතරක් ගැහුවනම් තව ටිකක් ඉස්සරහට යනවා. පහක් ගැහුවනම් තව ටිකක් ඉස්සරහට යනවා. මොකද අපේ හිත දැන් අපේක්ෂාවක් තියෙනවානේ. එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ. ඒකට අපේ හිත එන්නේ එන්නේ එන්නේ එන්නේ පුදුම ෂාප් පිල්ලක් ෂාප් වෙනවා. ඒකට අපිට පේන මේ සද්දේ කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක ඒක යනවා දිගටම යනවා. නමුත් මගේ හිත එක තැනක ගිව් අප් කරනවා. මට ඒක නොදැනෙනවා. එහෙම නැත්නම් මගේ හිත ෂාප් නෑ. එහෙම නැත්නම් අර වගේ වෙන සද්දයක් එනවා. නැත්නම් හිතන දැන් ඇහුණට මම හිතලා අහන්නේ මේක දැන්. ඒක concept එකක් වෙන්නද කියලා. දැන් ආයතරයක් ඇත්තේ වහන්න ඕන. hina වෙන්න කිව්වේ නෑ. දැන් අපි අද ගාරියෝ දැන් මේකේ සද්දයක් පටන් ගන්න තැන පෙන්නනවා ඉවර වෙන තැනත් පෙන්නනවා දෙකම පෙන්නනවා දැන්. එතකොට පටන් ගන්නවා කියලා අල්ලන්නේ කොතනදීද අපි? කිසිම නැත්ැනකින් එමෙහිට පටන් ගන්නවා දැත් එක අරගෙන ඉඳලා අල්ලන්න පුළුවන් දැන්. අර වගේම ගෙවෙන තැනින් තමයි මේ වැඩේ අල්ලලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න තැන පේනවා. එතකොට අපි මේ group එකෙන් කිව්වොත් එහෙම පටන් ගන්නකොට මත උස්සන්න කියලා එක එක නා එක එක වෙලාවට අත උස්සන්න. ඒක අපි පොඩි ළමයින්ට නිතර කරන වැඩක්. මේ සද්ද දීලා ඔයාට සද්ද ඇහෙන්න පටන් ගන්නකොටම අත උස්සන්න කියනවා. ඒකට සමහරව හරි සංවේදී හැරෙනකොටම අත උස්සන සමහර කට්ටියට මේක ට්‍රේස් කරලා මේ ඇත්තට මේ සද්දෙද වෙන සද්දෙද කියලා හොයනකොට වෙලා යනවා. එතකොට අපි මේ ඇහිීමේ සංවේදී භාවය මේ විදිහට නැති වෙන පැත්ත සහ ඇති වෙන පැත්ත කියන දෙක අපි සාමාන්‍යයෙන් පරීක්ෂා කරපු නැති කොටසක්. අපේ මොලේ වැඩගත්තේ නැති කොටසක්. ඉතින් අන්න ඒකට හිත ගත්තාම මේක හරියට ආස්වාසයක් පටන් ගන්න ගිහිල්ලා ප්‍රස්වාසයෙන් ඉවර ප්‍රස්වාසී පටන් ගන්න ඉවර වෙන්න වගේ. ඉතින් මේ දෙපැත්ත පටන් ගන්න පැත්ත සහ අවසාන වෙන පැත්ත නොදැන ආස්වාසය ගැන කතා කරනකොට බුදුජානක කියන කිසිම අයිතිවාසිකමක් නැහැ කියලා එයාට ආස්වාසය ගැන කතා කරන්නේ. ආස්වාසේ මේ මුළු රැල්ලම දකින්නකම් එයා ආනාපානික් දැක්කා කියන්න වටින්නේ නැහැ කිය. මේ වාගේම තමයි වේදනාවත්. මේ තරගේම තමයි තරහවත්. මේ වගේම තමයි ආසාවත්. මේ වගේම තමයි දුකත්, ශෝකයත්. ඔක්කොම මේ මේ බෙල් ෂේප් කව් එක තියෙන මේ කතා කරන මේ සොක ශෝකයේ අරෙ මේ මල් යට මට්ටමේදී ඔක්කොම සමානයි. සතුටයි දුකයි මේ බේස් ඩේටම් ලයින් එකේදී ඒ සතුට සෝකේ ජය පරාජේ අපිටමයි මේ ලෝකයේ කොච්චර දුකයි සැපයි කිව්වා දෙකම එකමයි යුගේ තියෙන. අපි මේ වේව් එකට එක එක නම් දානවා. දැම්මට පස්සේ ඉතින් ඔය සතුට නැති කරන්න වෙනම සයිකියාට්‍රිස්ලා වගේක් ඉන්නවා. දුක නැති කරන්න තව කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඒකෙන් බිස්නස් කරනවා. මොකද අපිනේ ලේබල් එක දාලා උට ගිහිල්ලා දෙන්නේ බබා. ඌ අඳිනවා. ඌ අපිව අඳිනවා. යටමැට්ටමේ මොකක්වත්ම ඌ වගේ වෙනසක් නැහැ. ඒක තමයි සරුවචාන්සේ සඳහන් කරේ. මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමයි අපි මේ බුද්ධ ධර්මයේ අවධාන කෙලවට කම්පා වෙන්න ඉස්සෙල්ලා මේ උඩේක දකින්නකොට කොම්පිට්ටුව අයිස්බර්ග් එක උකට ලේබල් දාන කතාව පොඩ්ඩක් නතර කළොත් කොහෙන්ද එන්නේ කියලා බලපන්. පටන් ගන්නකොට සතුට පටන් ගන්නෙත් එක විදියට, දුක පටන් ගන්නෙත් එක විදියට, සැප දුක නැති එක පටන් ගන්නෙත් එක විදියට. ද්වේෂය පටන් ගන්නෙත් එක තැනීමයි, රාගය පටන් ගන්නෙත් එක තැනීමයි. ඉතින් අපි මම පුංචි කාලේ මම දැක්ක කාටුන් එකක් ඇඳලා තියෙනවා මේ එතකොට ඉරාන් ඉරාක් යුද්ධයක් තිබ්බා. එතකොට මේ ඊශ්‍රායල තමයි සෙල්ලම් බඩු විකුණන කඩේ ආයුධ විකුණන්නේ. ඒ ඊශ්‍රායල තමයි ඉරානටත් බඩු දෙන්නේ, ඉරාකටත් බඩු වෙන්නේ. ෂොප් එකේ දෙපැත්තෙන්. අරගොල්ලෝ ඇවිල්ලා මෙහෙන් ආයුධ අරයි යනවා. මේගොල්ලෝ ඇවිල්ලා මෙහෙන් අරයි යනවා. අරගොල්ලෝ ගහ ගන්න ගහ ගන්න ඊශ්‍රායලෙට ජය මඟුල්. ඉතින් හොඳ ආයුධ කියලා තමයි විකුණන්නේ. ඒ දෙන්න එකම ඩීලර්. ඒ වගේ තමයි සැපටයි දුකටයි ජයටයි පරාජයටයි ඔක්කොටම එකම ෂොප් එකේ හැදෙන්නේ. ඉතින් අපි මේවුවට අපි ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා ප්‍රෙෂර් එක හොයන්න යන්න ගියාම පිටිපස්සේ පිස්සු ඩබල් නේ. මේ සැප හොයන්නනේ හදන්නේ දරුවන්ට සැප හොයන්න අම්මට සැප දෙන්න මේ ලංකාවේ ඉඳලා ඇවිල්ලා තින්නේ මේ සැප හොයන්නනේ. ඔය හිටියත් බේස් එක එකයි. මෙහි හිටියත් බේස් එක එකයි. මං කියන්නේ ආවට ගමක් නැහැ මේ මෝඩ කතා කතා කරන්න යන්න එපා දැනගන්න බේස්මන්ට් එකේ ඔක්කොම එකයි ඔය දාන ලේබල් එක විතරයි වෙනස්. ඒකේ it's a given situation එකක්. තපයි දුකයි හොඳයි නරකයි ඔක්කොම මොන නම දැම්මත් එකමයි තියෙන්නේ. ඒක බුදුරජාණන් අපිට පෙන්වන්නේ රූපයක් කරා. ආස්වාදයක් කරා. ප්‍රසවාසයක් කරා. ඒකේ මුල දකින්න දකින්න අපි ඒකට දාන නමේ තියෙන එක්ස්ට්‍රීම්ස් දෙක අධික දුක අධික සැප නැතුව සාමාන්‍ය දෙයක් මේකේ තියෙන එකට කියනවා day to day unsatisfactoriness කියලා. ඒක කාටත් එකයි. අපි මොන ප්‍රයත්න කළා දිනුවත් පෙරදුනත් දෙකම එකයි. මොකටයි තටවන්නේ? තෙල්පැණි නැත්තම් කැවුම්ද පංචම් කියලා තියෙනවා තෙලු පැණි තියෙනවා කොණ්ඩ ගඟ දුවාමකෝ අතිරාය දුවාමකෝ මොන ඇරුවත් තෙල්පැණි තමයි තියෙන්නේ ඉතින් අපි කොණ්ඩ කැවුම් හදන එක නම් හොඳයි. සාමාන්‍ය කැවුම් හදන එකට වැඩිය හොඳයි කියලා තරඟ කෙරුවට අන්තිමට කොහොමද කැවුම් තමයි. තෙල් පැණි දෙක තමයි තියෙන්නේ. ඉතින් මේක අපි අපිට තියෙන මේ බේසික්ස් වලින් ගත්තොත් මේ සැප දුක ජය පරාජය කියන බේස් වලින් අපි දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. නොත් එක්කෙනෙක් ලය ලැබුණා කියලා මැරෙන්න ගෑ ගන්නවා එක්කෙනෙක් පෙරතුණා කියලා මැරෙන්න ගෑ ගන්නවා බුදුරජාණන් වහන්සේ කියන ඕ ඕ බබා වැරද අය තමයි වට පරාජය තමයි ඉතින් හරි හරි අහම පොඩ ඉඳකෝ කියනවා මේ එයා දාන ලේබල් එක විතරයි වෙනස් වෙන්නේ ඉතින් අපි නිව්යෝක් <clears throat> පන්සලේ කරා මේක ඒ ගෑන් ළමෙක් මේක අල්ලලා එයා ප්‍රොජෙක්ට් එක ක්ලියර් දුන්නා මට මම හෙට කොලේක නල පෙන්නන්න මේ විදිහට මේ සද්ද තරංගයක ගෙවෙන පැත්ත සහ මුල් පැත්ත අල්ලලා ඒක ආනාපානෙට ආස්වාසයකට දාලා ආස්වාදේ අපි දකින්නේ ගොරෝසු සද්ද විතරයි. පටන් ගන්න හැටි දකින්නෙත් නැහැ, අවසාන දකින්නෙත් නැහැ. මේ විදියට බලලා එන ඕනම දෙයක මේ පේන එකෙන් විතර රැවටෙන්න එපා. කි එන්නේ කොහෙන්ද බලන්න යන්න කොහෙන්ද කියලා බලන්න ඔක්කොමල එකම කඩෙන් ඇවිල්ලා තියෙනවා. කොයි එකත් එන්නේ එක තැනින්. අපි එක එකනට නන්දීලා මේ ප්‍රේම කතා කරතන ගොඩ නැගුවට හීන කතන්දර හැදුවට ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ අඩිය. ඉතින් දෙවෙනි දවසේ ළමයා ප්‍රසන් කරන්න ආවේ නෑ. දෙවින්දා තමයි ගොඩක් ළමයි හිටියේ. නමුත් ඒ ලියපු කොලේ මයි ළඟ තියෙනවා. අනිත් එක මේ <coughs> ඊගාව ළමයි කියලා කියනවා මේකේ අවසාන සද්දේ අවසානෙම අහලා ඒ සද්ද අවසානයේ අහනකොට මට කරන්න තියෙන්නේ මොකක් නොකර ඉන්න එක විතරයි. හිතෙන් හරි කයෙන් හරි වචනෙන් හරි මොනවා හරි කෙරුවොත් ඒ එක්ස්පීරියන්ස් එක ඩිස්ටෝට් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී just being සද්ද ගෙවෙන වෙලාවේදී ඉන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම compassion එක කියලා එළම කියේ. The biggest compassion is when you are doing nothing. අපි තන්නේව නෙවෙයිනේ. අපි තන්නේ රට රකීමේ අරමුදල සල්ලි දෙනවා නම් compassion. අන්ධ ළමයින කණ්ණාඩි අරන් දෙනවා නම් compassion. නැත්නම් කණ්ඩ බැරියට කණ්ඩ දෙනවා නම් compassion කියලානේ කියන්නේ. මොනවත් නොකර ඉන්න පුළුවන් නම් මුළු ලෝකෙටම compassion එක. අපිට ඒක බෑ. මොකද එහෙම කම්පැෂන් එක ගත්තාම මම කියන්න එකක් නැහැ, මාන්නක් කරන්න එකක් නැහැ, තණ්හා කරන්න එකක් නැහැ. ඉතින් එළමේ අවුරුදු මම හිතන්නේ 8 අවුරුදු 8ක විතර ගෑල්ලා මේ යකිනේ මොනක්වත්ම නොකර ඒ ඉවර වෙන තැන බලාන ඉන්නකොට ඒක කම්පැෂන් කියලා දැනනකොට මට ෂොක් එකක් වගේ ආවා කියලා. ඒ කම්පැෂන් කියන වචනේ අපේ මාතෘකාව තිබුණෙත් නැහැ. ඒ ළමයා කිව්වේ යමක් ඉවර වෙනකම් බලනකොට අපි ඒ සුම් අයිරි කියලා කියන්නේ නිකන් හිටපන් just being ඒක තමයි තියෙන ලොකුම කම්පැෂන් එක. ඒ නිසා කාට හරි හිතෙන අද භාවනා කරනකොට හොඳට ආස්වාද පේනවා ප්‍රසවාසය පේනවා ඒක හොඳට මුලැමැදාග පේන වෙලාවේ ඒකේ මුළු ලෝකෙටම කම්පැෂන් එකක් අපෙන් යනවායි කියලා කාටද තේරෙන්නේ. අපි හිතන්නේ මේ ලෝකේ වැඩ කරන තීදී අපි විතරක් කාලා අතක් පිට අතක් තියාගෙන නිකන් ඉන්නවයි කියලානේ. මුයි ටොනාඩෝ ඇති කරන්න හෝ ටොනාඩෝ නැති කරන්න පුළුවන් ඉන්නේ අර කම්පැෂන් එකට විතරයි. අනික් කටියට මොනවක්වත් කරන්න බෑ. ඒ නිසා අපි එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවා නම් ඒක අපි ලෝක සාමයට කරන උදව්වක්. අපි මේ පරිසර දූෂණයට කරන උදව්වක්. අපි කරන මේ ග්ලෝබල් වෝමින් වලට කරන උදව්වක්. මොකද්ද උදව්ව? නිකං හිටපන්. නිකං හිටපන් කියපම තරහ යනවා. ඉතින් නිකන් මම කිව්වා be mindful and mind your own business කියලා. ඒකත් ටිකක් සැර වැඩි වගේ කියලා කිව්වා. හැබැයි ඒ පොත ලියුණා කොහොමද? අපිට කරන්න බැරි එක තමයි. අපිට මොනව හරි කරන්න ඕනේ. ඒ මොකද මාන්නේ පෙන්වන්නේ. මමයා පෙන්වන්නේ. තණ්හාව පෙන්වන්නේ. නමුත් බුදුහජා උද්දේජනාසු පෙන්නනවා ඒ මොනක්වත් නොකර ඒක අවබෝධයෙන් කරන්න මේ නිදාගෙන බීලා හෝ කුඩු ගහලා නිකන් ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. පූර්ණ අවදී. මම්මගේ ශික්ෂා විදියට කය හොලවන්නෙත් නෑ, වචනේ හොලවන්නෙත් නෑ, හිත හොලවන්නෙත් නැතු ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන්සේ මානවකෙ දෙන අන්තිම දක්ෂකම කියලා පෙන්නන. ඒකද කියන්නේ සංඥා වේදිත නිරෝධය කියලා. දැන් අද පෙන්නන්නේ බෲස්ලි වගේ රාත්තල් 50 60 ෂොට්ස් ගහලානේ උඩ පැනලානේ බල්ටි ගහලානේ <laughs> hina යනවා මේ ලෝකයා කාලා තියෙන කෑමක් හැටියට සහ මට hina යන්නේ ඒක නෙවෙයි අපි අපේ දරුවන්ට උගන්වන දේවල් ගැන හිතනවා පව් කියලා හිතනවා ඉතින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව කර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා වයර් වයර් මාර්ගය ඇත. කර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා ආනාපාන සති පරයන්ක භාවනාවේදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සතිය යොමු කරමි යොමු කරමි මුලින්ම පර්යංකයේ වාඩි වී කය සැහැල්ලු කර කය දෙස සතිමත් වූ විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනේ. ආශ්වාසය වම් නාස්පුඩුවෙන් දැනිනි. ඒ කෙටිය ෂණිකව ඉරක්සේ ඉහළ හුස්ම යනු දැනිනි. ප්‍රාශ්වාසයේ දිගට දැනුනි. එය පැතිරෙන පැතිර ගොස් ඇති ස්වභාවයක් දැනුනි. broad vibration. හෝ දෙදරා යන ස්වභාවයකින් බිඳ යනුසේ දැනිනි. මෙසේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දිගටම නිරීක්ෂණය කරද්දී මුලින් ගොරෝසු ලෙස ප්‍රබලව දැනුණද කල්යද්දී දුර්වල ෆේන්ට් වට දැනිනි. ටික වේලාවකින් හිස එකපාරටම ඉදිරියට කඩා වැටි ක්ෂණිකව ඇහැරුණ වාසේ දැනිනි. හිස ජර්ක් වූ වාසේ දැනුනි. එවිට උඩ කයද ඉදිරියට නැමී ඇති බව දැනුනි. කය කෙලින් කොට නැවත හුස්ම සිත යොමු කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නැවත ගොරෝසු වී රීසෙට් වී ඇති බව දැනුනි. නැවත මුල සිටම සිටම ආශ්වාසය ප්‍රාශ්වාසය නිරීක්ෂණය කළෙමි. විසි කඩා වැටුනේ නිින්ද ගොස් දැයි සැකසිතිනි. නැවත ආශ්වාසය සහ ප්‍රාශ්වාසය තුනේ වී සියුම් වනතෙක් බලා සිටිමි. නැවත හිස කඩා වැටි ජර්ක් වීමක් දැනුනි. නිින්ද ගොස් නැති බව දැනුනි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසයද දිගට පෙනේ. මෙසේ සයිකල්ස් කිහිපයක් හිස කඩා වැටීම ආනාපානය රෙස්ට් වී ගොරෝසු වීම නැවත බලා සිටීමේදී සියුම් වීම දුටු වෙමි. අවසාන වතාවේදී ආශ්වාසය සියුම් වූ විට ලක්ෂණයද වෙනස් විය. ආශ්වාසය තවම කෙටිය. නමුත් එය පළල් වී සිසිල් වූ ස්වභාවයක් දැනුනි. ප්‍රාශ්වාසය දුර්වලව පෙනේ. එහි ভাইබ්‍රේෂන් ඉතා සියුම්ය. නොදැනෙන තරම්ය. ආශ්වාසය තවත් සිසිල් වී ප්‍රමුඛව දැනුනි. ඉන්පසු ආශ්වාසයේ සිසිලය එක්ස්පෑන්ඩ් වී මුළු උඩකය පුරවාම පැතිරුණි. ස්ප්‍රෙඩ් විය. කූල් වේව් එකක්සේ දැනුනි. මුළු කයටම සනීපයක් දැනුනි. ඒ අවස්ථාවේදී ආශ්වාසය ප්‍රාශ්වාසයද නොපෙනුනි. සනීපය සනීපය නිසා අහිංසකව සතුටක් විඳිමි. සතුට සිතවිල්ලක් ආ විගසම ෂණිකව කැස්සක් ඇවිත් සියල්ල බිඳී ගියේය. ආනාපානය නැවත රෙස්ට් වී ගොරෝසු ලෙස දැනුනි. නැවත මුල සිට ආනාපානය සතිමත්ව නිරීක්ෂණය කිරීමට යොමු වුනිමි. සතිය ඉදිරියට දියුණු දියුණු කිරීමට උපදෙස් පතමි. වැරද්දක් අඩුපාඩුවක් ඇතොත් පෙන්වා දෙනු මැනවි. ත්වන් සරණයි. අපි ඒක ඉවර කළා මොකද අනික කිව්වොත් මට ওই කැලේ මතක නැති වෙනවා. ආනාපානේ කොයි වෙලාවක මේක යන්නේ ලෝකෙ තියෙන ඕනෙම සංසිද්ධියක තියෙන S shape මේ bell shape curve කියන එක දන්නවද? bell shape curve කියන එක bell shape curve එකක් තියෙන්නේ අපිට ඒක මට්ටමක උඩට දැනෙනවා යට ගොඩාක් කොටස අපිට දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා දැනෙන කොටස 104යි නැත්තම් 2යි ඊටු 98ම tire පිටිපස්සේ සිද්ධ වෙන්නේ. මෙන්න මෙතෙන්දී අපි හටගන්න ඉස්සෙල්ලා බලන්න සහ හටගත්තට පස්සේ බලන්න කියන අර නොපෙනෙන පැත්ත පෙන්වන්න හදන්න නැති පැත්ත බලනාසුළු ගතියට යනකොට අපිට බැලීම පමණක් ඉතුරු කරලා ක්‍රියාකාරකම් නතර කරන්න වෙනවා. ඉතින් ඒක හැදී අපි මේ ඒක සඳහා කරන කැපකිරීමක් ඒක සඳහා කරන හික්මීමක් එතන තියෙනවා. ඒක සීල ශික්ෂාව නෙවෙයි එතන තියෙන්නේ. සමාධි ශික්ෂාවත් නෙවෙයි එතන තියෙන්නේ. එතන ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. හික්මීමක් හැබැයි සීල ශික්ෂා සමාධි ශික්ෂාවට එහා ගිය හික්මීම. අන්නේ මේක දිහා බලාගෙන ඉන්න පටන් ගත්තාම ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට හුස්ම රැල්ලක තියෙන ඇම්ප්ලිටියුඩ් එකත් ඉබේ අඩු වෙනවා. හුස්ම රැල්ලක තියෙන ගොහෝස් දාලා ගන්න ඕනේ නැහැ. නාස්පුඩු පුරවන ගන්න ඕනේ නැහැ. දැන් මේ මම කතා කරන්නේ එක හුස්මක S shape curve එක bell shape curve එක බලන කෙනාගේ එnde එnde එnde හුස්ම සංසිඳියට පටන් ගන්නවා. ඒක සරුවචනාංශී දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා පෙන්ලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එතකොට පේනවා මේ එක හුස්මක මෙහෙම මෙහෙම යනවා නෙවෙයි ආස්වාද ප්‍රසවාස දෙකම නොපෙනී යන පටන් ගන්නවා. දෙකම සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සංහිදියාව තමයි සප්පත් සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියන්නේ. ඒක සිංහලට දානවා ආස්වාද ප්‍රසවාස කයම ආස්වාස් ප්‍රසවාස මුලුල්ලම සංසිඳනවා. ඒ කියන්නේ යා ඉඳගෙන හිටියට අර ඔරලෝසු තියනවා නේද නිින්ද ගිය ප්‍රමාණය මනින්න පුළුවන්. ඒකේ පෙන්නන්නේ ඒ ඔරලෝසුයි ඒ වෙලාවට ගියාම පෙන්නන්නේ නිින්ද ගිහිල්ලා කියන. ඒ කියන්නේ ඒ නිින්ද සමයි. ඒ කියන්නේ සම්පූර්ණ කය විශ්‍රාම වෙනවා. ඒ විශ්‍රාම වෙනකොට පුදුමාකාර සැපක්. ඒ කියන්නේ ඇහෙන් රූප බල ලැබෙන සැපයට වැඩිය කනෙන් නාසයෙන් දිවෙන් ඉඳුරංගෙන් ලැබෙන සැපයට වැඩිය පුදුම සැපක් ඇති වෙන පටන් ගන්නවා. ඒක නිකන් කිරි රහක් වගේ. හරිම පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතියක් එනවා. ඉතින් එහෙම ඉන්නකොට ඉඳපුවාම ඕන. එතකොට අර කය වැක්කෙරන අර බබා අම්මගේ බොක්ක ඇටි ඉන්න හැටි දැකලා තියෙනවා. ඕක තමයි. මරණකොටත් ඔහොම තමයි අපේ ස්වභාවය. කයත් ඔතෙන්ට යනවා එතකොට. මම දන්නේම නැහැ. ඉතින් ඉලන්දාරියන්ට ළමයි ටිකක් අප්සෙට් යනවා ඒ වෙලාවට ටිකක්. මොකද ඔක්කොම වයර් මාරු වෙලා නිකන් ඔක්කොම මෙහෙම වැක්කිරෙන පටන් ගන්නවා. මම කියන්නේ වැක්කිරෙන්න එපා. වැක්කිරි වැක්කිරියන් කියලා නෙමෙයි මම කියන්නේ එහෙම වෙන ගතියක් තියෙනවා. මොකද ඉරියව්ව වැක්කිරෙන පටන් අර ගන්නවා. ඒක පාරට සද්දයක් ආවම නැගිටලා මේක දුන්න වගේ කෙලින් ගිහලා අන්න ආනපානේ ආයෙනවා. එතකොට දැන් මේ යෝගාචරය අප්සෙට් වෙනවා. මගේ අදී මොකක් හරි වැරදුනාද? අර ලස්සන තිබුණාට විවේකේ නැතිල ඒක පාරට ආයෙසරයක් පටන් ගත්තා. ආයෙ රැල්ල පටන් අරගත්තා. දැන් මේ යෝගාචරය දන්නවා නම් ඒක වෙනවා. ඔයා මොකුත් කරන්න එපා. ඔයා ඕක දිහා හොඳට බලාගෙන ගියොත් ආයෙසරයක් මේක සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳලා ආයෙ ඇවිස්සෙනවා. ආයෙ සංසිඳෙනවා. ආයෙ ඇවිස්සෙනවා. ආයෙ සංසිඳෙනවා. නමුත් මේ ඇවිස්සෙන ඇවිස්සිල්ල ඉස්සෙල්ලා ඇම්ප්ලිටියුඩ් එකට ඇවිස්සෙන්නේ නැහැ. සංසිඳන සංසිඳිල්ල ඉස්සෙල්ලා තරම් විවේක වෙන්නේත් නැහැ. ඊට පස්සේ චක්‍ර මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙලා සම්පූර්ණ ගෙවියාමක් සිද්ධ වෙනවා. ඒක ආස්වාද ප්‍රසාර සංසිඳෙන්නේ මුළු ආස්වාද ප්‍රසාර මුළුල්ලම වරින් වරමත් වෙමින් වරින් වරමත් වෙමින් ඒත් ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඒක ඒ චක්‍රය ඥාන පරිම කියලා වෙනසක් නැහැ. ඒ චක්‍රේ බාලමහල් කියලා වෙනසක් නැහැ. අපිට වෙලා තියෙන එක ඇවිස්සෙනකොට එක්ක හිතනවා මගේ දෝෂෙන්ස ඇවිස්සුණයි කියලා හරි ගියාම හිතනවා මගේ දක්ෂකමට හරි ගියයි කියලා නෑ. ඒ කාගේවත් දක්ෂකම නෙවෙයි. සිද්ධිය වෙන්න දුනොත් අවිස්සෙන එක ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ, සංසිඳන එක ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. මේක මං මගේ කිව්වේ නැත්තම් පටිච්ච සමුප්පාදයක් තියෙනවා. යම් යම් හේතු නිසා ඒක ඇති වෙනවා යම් යම් හේතු නිසා නැති වෙනවා මට තියෙන්නේ බලන්න එක විතරයි ඒක විතරයි අපිට කරන්න බැරි අපිට මේ එන ඕනම දෙයකට අර්ථකථන දෙන්න හදනවා නම් අනම් දාන්න හදනවා මම කියා ගන්න හදන නිසා අපිට සිද්ධ වෙනවා මේ මේ ඇවිල්ලා ඇවිල්ලා යන හැටි දිහා බලා හිටියොත් සංසිඳීම සිද්ධ වෙනවා. ඉතින් මේකේ ඒ චක්‍ර තුනක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මේක වටිනවා සබාවක් කියන්න වටිනවා. චක්‍ර 20ක් විස්තර කරුවා කියලා හිතන්න. ඒක හරියට මේ මකුළු දැලක් අරගෙන මකුළු දැල මෙහෙම මෙහෙම යන හැටි දන්නවනේ. මකුළු දැල ගරාජි ටික අයින් කරුවා කියලා හිතන්න ඒකල මැදින් අල්ලලා ඇද්දොත් අපිට මකුළු දැල මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම යන එකක් නෙවෙයිනේ. ලොකු රාමකේ පටන් ගන්න ඊගාරවමට ඇවිල්ලා ඒක ඩිස්ප්ලේ මැදින් ඇද්දොත් එහාට ඕක තමයි ඔය කොබ්බේ තියරම් කියලා එකක් ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඒ වගේ එකක් තමයි මුළු ලෝකෙම. අපි කොයි වෙලාවකට වැඩ නැත කිරුවොත් නිවනට තමයි යන්නේ. එනේ අඬ දැනක් නැහැ. වෙලා තියෙන්නේ නතර කරන්නේ නැහැ. එක්ක හිතින් හරි එක්ක අතීතයක් හරි අනාගතය ගැන මේකට අර නතර වෙන්න දෙන්නේ නැහැ. අවුස්සන එකයි කරන්නේ. ඉතින් අවුස්සන එකෙත් ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැනගත්තාම ජොලියක් යන දැනක් තියෙනවා. ඒ දේ ඒ අවුස්සන දේ කවදාවත් දෙවන්නේ කරන දෙයක් නෙවෙයි. අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා තමයි කරන්නේ. එතන පේනවා අවුස්සනවනම් ඒත් මම අවුස්සන් නැතුව ඉන්නවනම් ඒත් මම මේකට දෙවන්නේක් බග කියන්නේ මගේ මුළු ජීවිතේම මම පිරිච්ච ජීවිතයක් ගත කරන්නේ මම ਸਰබලධාරි දෙවියන් වහන්සේ වගේ කැමති නම් tempat කරන්න පුළුවන් කැමති නම් අවුස්සන්න පුළුවන් කම නැති මං අවුස්සගත දෙයි යවන්න වෙනවා මම දන්නවා මමයි මේ මේ කවුරුත් නෙවෙයි අල්ලපු ගමන්චා ඌණියම් කරලත් නෙවෙයි මේ ආණ්ඩුව UNP ශ්‍රී ලංකා නිසාත් නෙවෙයි ඇමරිකන් රජයේ ඩොලර එක ඉහළ පහළ ගිහිල්ලත් නෙවෙයි මේකත් කෙලිම මගේ වැඩක් පුදුම සතුටක් ඇති වෙනවා මම ඒකට ස්වාධීනයි දැන් මං කන්නේ මං බෙදාගත්ත පරිප්පුවම තමයි මේසෙ ඇරලා තිබ්බට මං බෙදාගත්ත පරිප්පුව තමයි කන්නේ ප්‍රශ්න නැහැ මේ කවුරුත් මට කාපන් කියනව නෙවෙයි මේකට වෙන කවුරු හරි කෙරුවා කියනනම් හෝ වෙන කාගේ හුනියමක් කිව්වොත් ඒක තමයි ආත්මවාදී කියලා කියන්නේ කවුරුත් කරන්නේ හොඳට තේනවා දැන් වැඩ නතර කරපන් ඕක සංසිතියාවකට යනවා හැබැයි අම්මා මුත්තා කිව්වත් වැඩ නතර කරන්නේ නැහැ. ඉතින් අපි කලාව ඉගෙන ගන්නවා මේක දීලා එමීට මෙන්න නතර වෙන්නේ. එතකොට සිද්ධ වෙනවා හේතුඵල ධර්මයක් අපි අපි වැඩ නතර කරන්න හේතුඵල ධර්මයක් කරනවා. වරින් වර දේවල් ඇති වෙනවා, වරින් වර දේවල් නැති වෙනවා, වරින් වර දේවල් ඇති වෙනවා, වරින් වර දේවල් නැති වෙනවා. ඒක කල්ැතුල ඇති කරපු දෙයක්. ඒක මේ අපිට අදාළ දෙයක් නෙවෙයි. ආන්න ඒක දැක්කනම් තීරණ පටන් අර ගන්නවා. කාගේ න්‍යාය පත්‍රයේද මේ දඟලන්නේ කියලා. ඉතින් මම මේක ටික රිදෙන්න කියන්නේ කොහොමද? නිර්මාණශීලීත්වයේ සහ ප්‍රගතිශීලීත්වයේ සඳහන් අපි මේ දඟලන්නේ. productivity and creativity කියලානේ. ওই දෙකටම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක මේ වගේ ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ. මේ වගේ ආර්ථිකයේ තියෙන ඉකොනොමි එක දුවන්න ඕන. ඉකොනොමි එක දුවනකොට අපි කැඹරුවාට උඩ ඉඳලා જાතියක් ඉන්න උන් ජොලිය ජීවත් වෙනවා අපි කඹරන්න කඹරන්න. අපි අපි අපි කරකෝල තියලා උන් එකෙන් ටැක්ස් අරගෙන ෂෝක් එකට ජීවත් වෙනවා. උන් කැමති නෑ අපි කරබන ඉන්නවා දකින්න. අපි තීන්දයක් කාලා ජීවත් වෙන්න ගියොත් උන්ගේ පොකට් එකට ටැක්ස් නැති වෙනවා. නිසා යන්ත්‍රය හදලා තියෙන්නේ කොහොමද? We are a cog in the cogwheel of a man-made machine. When the machine is running, you cog do can do nothing. උඹට තියෙන්නේ ගානට කැරකෙන එක විතරයි. හන්ද උදේට හොඳට තද වෙන්න අමුඩි ගහගෙන බෑටට බෑපන් සිකුරාද හැන්ද වෙනකන් ඇදපන් කමුරපන්. සෙනසුරාදා ඉද පන්තල් ඵලයක්. ආයෙ සඳ ගහන අමුඩේ සුමානෙට ගැලවෙන්නේ නැති නැත කඹරනවා දිග්ගටම ඊට පස්සේ ඔන්න සෙනසුරාදා ඉදයි ඔයා භාවනා කරන්න අපව හිත සන්තෝෂ වෙන්නේ නැහැ හිතට හරියට හිතවිලි එනවනේ කියනවා කියලා කියලා ඉවරලා. මේ කැවිරිල්ල තියා බලනකොට කඹරනවා කියන වචන කියන්න එපයි කියලා අපේ අම්මා මට බයිනවා. ඒක ඌ නියම් වචනයක්ලු. මේ මිනිස්සු දඟලන දෙකලිල්ල. මන් දකින හොඳම තැන එයාපෝට් එක. ඉතින් ගියාට පස්සේ තියෙන තක්කු මුක්කුව. දැන් අපිට උනත් විනාඩි 15 පමා වෙලා ගියොත් එන ෆ්ලයිට් එක හරි ගමන ගියත් වැඩක් නැහැ ටෙන්ෂන් එක ආවේ නැත්තම්. මේ ගමනේදී ගොඩාක් මම කල්ැතු ගියා එයාපෝට් එකට. මට ගාණක් නැහැ තාම පිටරට ගියයි කියලා. මොකද අර අර වින්ද වගේ වේට් එක වැඩි වෙලා ප්‍රශ්නයක් එයිද සිකියුරිටි ප්‍රශ්නයක් වෙයිද කියන එක ආවේ නැත්නම් වැඩන්නේ ගමනක් ගිහිල්ලා වැඩන්නේ නැහැ. උන්ෝයේ ජීවිතේ දිහා බැලුවොත් අපිට hina කාලා ජීවත් වෙන්න පුළුවන් කූපන් පොත ආණ්ඩුවට බාර දෙන්න පුළුවන්. ඒ දැස හාල් කූපන් පොතක් තියෙනවද? දැන් නැහැ. අපි ඒතර කූපන් පොත ආණ්ඩුවට බාර දෙනවා. ප්‍රේමයේ මගේ ආහාරේ. මේ ජෝක් එකෙන් පිරිච්ච ලෝකේ. ඉතින් හුඟ දෙයක් ඉන්නවා භාවනා කරන්න හොස්ස දික් කරන. එහෙම එකක් නෑ. ඒ මුල් මුල් දවස්වල එහෙම එකක් තියෙනවා. ටිකක් ආවම නියවම දික් කරගෙන ඉන්න ඕනේ. මූණ අට කරගෙන ඉන්න ඕනේ මලගේ වෙන ගහච්ච සෝම් පිටටයක් වගේ. දැන් මේ මිනිසුන්ට ඒක තේරලා ඇති. මේ කැම්ප් එකේ ඉන්න මිනිසුන්ට තේරලා ඇති මුන්ට මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් මුන් කියන්නේ මොකද්ද එන්න බෑ අපිට සැරේ දෙන්නේ නැහැ කියලා. ඇයි අක්කෝ good morning කියන්නේත් නැහැ, hina වෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. මුන් නිකන් මේ අඟහලෝකෙන් ආපේ වගේ ඇවිදිනවා. අබුත් මේ භාවනා විපස්සනා තේරුම් ගත්තට පස්සේ තේනවා මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද? උදේ ඉඳලා හැන්ද යනකම් මහන්සි වෙනවා. අපි බොහෝ මෙමීට විවේකීව ඉඳලා ඊටත් වැඩිය සතුටක් ඇති වෙනවා. ඔය ප්‍රේමදාස මහත්තයා දෙවෙනි සැරේ දිනනකොට මුළු ගමේම ලවුඩ් ස්පීකර් දාලා කියන්නේ එන්නට රතිඤ්ඤ දානවා කවුදෝ දිනනවා දැන්. නිසන් වලට යාවට සද්ද ඇහෙනවා. මට හොඳටම භවනා වැඩිලා මට තේරෙනවා යකෝ මේ උච්චර නැටුවට මම එන ජොලියනේ ඉන්නේ කියලා. මම භවනා තලාවේ වාඩි වෙලා ඉන්නවා. ඊය කියලා බලන්න කිව්වා කවදාකවත් නැති විදිහට ජනාධිපති ජය කරගෙන කිව්වා. මට ඒක ඊට වැඩි ජයග්‍රහණයක් මට තියෙන කිසිම සද්දෙකුත් නැහැ, ලවුඩ් ස්පීකරුත් නැහැ, කැම්පේන් එකකුත් නැහැ, මොකුත් නැහැ. I'm going to dinner jolly. No investment. එතන තේරෙන අවිද්‍යාවේ තෘෂ්ණාව නිසා අපිට එකතැනක ඉන්න දෙන්නේ නැහැ. නටවනෝ නලවනෝ. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේක සර්වප්‍රදාරි දෙවියන් වහන්සේ කරන දෙයක් නෙවෙයි. උඹේම තකතිරකමනේ තියෙන්නේ. උඹ ඒ ප්‍රමාණයට කාපම් ප්‍රශ්නකුත් නැහැ. ඇත්තට දන්නවනම් මේ මම විඳින්නේ මගේම වැරද්දද කියලා එතන අසාධාරණයක් නැහැනේ. ඒක ලොකු ජයග්‍රහණයක් හැබැයි සෙල්ලක්කාරයයි. අනික් මනුස්සයා ඕක කාටරි ඇට්‍රිබියුට් කරනවා. අර ලෝකෙ දර විනය ඌරියම් කරලා මට මොන දේ කෙරුවත් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ආණ්ඩුවෙන් අපිට මොකක් හරි මොනම දෙයක්වත් කරලා නැහැ. ඒ නිසා මේ වේව් එකේ යන්න අරින්න යන්න හරනකොට තීරුම් අරගන්න මේ යන්න දෙන්නේ නැති වෙන්නේ මයිලඟ මාව හරහා වෙන කාගේදෝ එජෙන්ඩා එකක් වැඩ කරනවා. ඒ තමයි මාරය කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. ඉන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක එක සැරේ නතර කරන්න යන්න හොඳ නැහැ. ඒක නතර කරනවා ආයෙ ටිකක් කරනවා ආයෙ නතර වෙනවා ආයෙ ටිකක් කරනවා. එහෙම මේ යනකොට අපිට තියෙන ඔප්ෂන් එකක් තියෙනවා අපිට. නතර කිරීමේ හික්මීමේ කලාව ඕනනම් මට බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම මොකද්ද එකකින් අවසල දාන ගතියක් එනවා. අන්නේ අවසල දාන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ කෙලස් ප්‍රමාණය දන්නේ එකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක දැනගන්න බෑ සීල නැතුව සමාධිය නැතුව. හැබැයි සීල සමාධිය තිබුණත් මේක වරදොලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. තාමත් කවුරු හරි මට මේ දේ කරන්න කියලා. එතකොට සෝරි. එතකොට කමඨාන සුද්ධ වෙලා නැහැ. අපි යනවා ඊගා කොටසට. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වම වම දකුණ ලෙස පාද තබන විට මෙනෙහි කරමි. එළියේ රළු පාරයේදී එළියේ රළු පාරයේදී සක්මන් කළෙමි. වම් සහ දකුණු කකුල බිම තබන විට යටපතුල පොළවේ වදින අවස්ථාවට සිත යොමු කළෙමි. පොළව තරමක් උණුසුම්සේ දැනුනි. පොළව රළු රළු බවද දැනුනි. ගල් පෑගී යම් අවස්ථාවලදී වේදනාවක් දැනුනි. ඒත් ඉක්මනින් වේදනාව අමතක වී නැවත වම දකුණට සිත යොමු කළෙමි. ලේනුකු ඉදිරියෙන් දුව යාමෙන් සිත එයට යොමු විය. නැවත නැවත සිතුවිලි වලින්ද සිත ඩිස්ට්‍රැක්ට් වුනේ. නමුත් ස්වාමින් වහන්සේ දෙසූ පරිදි සිත පිට ගිය අවස්ථාවවලදී නැවත වම දකුණට සිත ආ මොහොත නිරීක්ෂණය කිරීමටත් එය සතුටු වී සක්මන දිගටම කරගෙන යාමටත් උත්සාහ කළමි. සක්මනේ পায় අවසානයට ලංවද්දී වම සහ දකුණු පාදවල ගමනේ සුළු වෙනසක් දුටිමි. වම් පාදයේ ඊතා බර ලෙස දැනුනි. එය තරමක් ආයාසයෙන් තැබිය යුතුයසේ දැනුනි. දකුණු පාදයේ සැහැල්ලුවෙන් ඉතා ඉක්මනින් effortlessව යන්නාසේ දැනුනි. මේ වන විට සක්මනේ වේගයද පැය පැය පටන් ගත් විටදී වඩා වේගවත් බව දැනුනි. අලාම් එක වැදුණු නිසා හෝල් එක දෙසට සතියෙන්ම ගමන් කළෙමි. බිල්ඩින් එකට අඩිය තිබූ ගමන් ටයිල් පොළව ඉතා සිසිල් බව යටිපතුලට දැනුනි. තවත් ඉදිරියට යද්දී කාපට් එක ඉතා සියුම් බව යටිපතුලට දැනුනි. දැන් යටිපතුල ගොරෝසු බවත් පොළව සියුම් බවත් දැනුනි. අඩුපාඩු ඇතොත් කියා දෙන්න. මින් ඉල්ලා සිටින් සතිය දිනු කිරීමට උපදෙස් පතමි. ඊරුවන් සරණයි. මේක එක ඉවෙන්ට් එකක් විතරක් මම ගන්නවා විස්තර කරන්න. දැන් තක්මන් කරනවා ලේනෙපයි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මෙන්න මෙහෙම ජවනිකාවක පෙන්නනවා. <clears throat> ඒක අපි මේ දෙකට මේ චිත්‍රයට ඇතුල් කරමු. දැන් සක්මන් කරනකොට උණුසුම සිසිලස ගොරෝසු සියුම් බව දැනෙන එක කොහොම සාන්ත අරමුණක් නේ. ඒක උදාසීන අරමුණක්. ඒක දැනෙන්නේ කයේ තියෙන මේ පයේ තියෙන ස්පර්ශයට ඒකට කියනවා කාය සංවේදී භාවයේ නැත්නම් කාය ප්‍රසාදේ කියලා. දැන් එතකොට කාය ප්‍රසාදේ තියෙන හිතට අපි කියන්නේ කාය විඥානය කියලා. දැන් මේ කාය විඥානේ පය තියෙන තියෙනකොට වම් කකුල බිමයි දකුණු කකුල බිමයි උණුසුමයි සීතලයි තද ගතිය කියනකොට ඒක පාඩ දැන් විලේන දකින හිත කියලා කියන්නේ චක්කු විඥානේ මේ මේ පාඨවි ධාතුව පයේ සංවේදී භාවයට මේ සංවේදී භාවයට දැන් එකක් නෙවෙයි නේතන සිද්ධ වෙන්නේ දැන් එතකොට වර්ණ සංඥාවක් ඇවිල්ලා වර්ණ సంతානයක් ඇවිල්ලා කය ඇහි තියෙන සංවේදී බවට අපි කියන චක්කු ප්‍රසාදයට කුචු කවලා හිත හිත එතෙන්ට ගියා. බුදුජානක මෙන්න මේ චිත්‍රය ඇඳලා පෙන්නනවා මෙතන ඉඳලා මෙතෙන්ට යන හිත හරිම ගොරෝසුයි. හරිම හිතා ගන්න බෑ ඒ වෙලාවෙම සිද්ධ වෙන්නේ ඕලාරිකම් පරිසම්බන සංකතා. ඒ ඒ හේතු කරුණ නැත්තම් ඒක වෙන්නේවත් නැහැ. පයේ තිබුණ හිත ඇහැට යන එක ඊ타මත්ම ගොරෝසු එකක් කියලා බුදුන්සේ කියනවා සංගේ සත්‍යමත් කෙනාට. ඒකේ හෙලේන නැත්තම් ඇහ නැත්තම් ඒක වෙන්නේත් නැහැ. පටිච්ච සම්පන්නව සිද්ධ වෙන්නේ. ඕලාරිකං සංකතයි හේතු කරනු හිතා ගන්නත් බෑ. මේ ලේන හිටියට පයෙම හිත තියෙන්නත් ඉඩ තියෙනවා. ලේනට හිතයිද කියන්නවත් බෑ. මෙන්න මේ කරුණු තුන දන්නවනම් කවුරු හරි. දැන් මේ පයේ තිබුණ හිත 60 ගියා. 60 යන්න අපි ලේනටනේ බනින්නේ දැන්. ලේන තමයි මේ වැඩේ ගෑවේ කියලානේ කියන්නේ ලේනගේ වයිෆ්ටත් බයි. පවුල කට්ටියටත් බයි. හැබැයි ඒක ලේන කියන්නේ හොඳ එකක්. දැන් එතකොට මේ නිස්කලංකේ තිබුණ හිත, විවේකයේ තිබුණ හිත, උදාසීන අරුණේ තිබුණ හිත මේ රාග ద్వේෂ ඇති කරන ලේනට පන්නනවා. දෙවන්නේක් ඉන්නවද මේකට සම්බන්ධ? නික්ලේශී හිත කෙලෙස් අරමුණකට පැන්නා. ඉතින් මේ මෙහෙම හිතක් අපිට තියෙන. අපේ හිත කවදාකවත් නික්ලේශී දේවල්ට කැමති නැහැ, උදාසීන දේවල්ට කැමති නැහැ. ශාන්ත දේවල් වලට කැමති නැහැ. සිද්ධි බහුල, කෙලෙස් බහුල, වර්ණවත් දේවල් වලට පයි. මෙන්න මේ තියෙන මේ කඩප්පුලි නොකෑමනා දහබදුරා පට්ටබඳුරු හිත දැනගන්න එක හොඳක්ද නරකක්ද? භවනා නොකරන කෙනෙකුට මොකද වෙලා තියෙන්නේ? සතිය නැති කෙනෙකුට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම දෙයක් කරන්නේ භාවනා දැයෙන දුරට ගියාට පස්සේ මේ දැන ගැනීම මගේ තියෙන තකතිරකම දැන ගැනීම හොඳයි. මගේ හිතට ඉඩ දුන්නොත් පණින්නේ කෙලෙසටමයි. මරණ මොහොතේ මොකද වෙන්නේ? මරණ මොහොතේ හිත රුවන්වැලි සෑයේ ඉඳීද? එහෙම නැත්නම් ගහපු කත්තිරමක යයිද කියන එක කාටවත්ම කියන්න බෑනේ. ඉතින් ඒකනේ මේ රිහස් කරන්නේ අපි. මරණ මොහොතේදී කොයි අතට යයි දන්නේ බල්ලා ගෙට පණීද එළියට පණීද දන්නේ එලිපත්තේ බල්ලා වගේ තියෙන හිතක් අපිට තියෙන්නේ. දැන් භාවනාදී ඒක අපි දැන් රිහර්සල් කරනවා. ලේනට වෙන් සිද්ධ වෙන්නේ. ඒක ඇබැග්යක් නෙවෙයි. මේක නැවත නැවත වෙන්න දීලා බලලා මේකේ ඕලාරික බව මේක පටිච්චසමුප්පන්න බව මේකේ සංකත බව ගැහණු පිරිමකමක් නැහැ. වයස ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් අන්න ඒක ලේන බලද්දිම දැනගත්තොත් මගේ හිත මේ ඕලාරික දෙයක තියෙන්නේ. වෙනස හරි ඕලාරිකයි. සංකතය පරිසමනයි කියලා දැක්කොත් ලේනගේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අස්තර විස්තර බලන්න එපා. බැලුවොත් වැඩි වේලාවක් හිත කෙලෙසම ගත කරනවා. මම නැවතත් කියනවා මේ කෙලෙසෙර ගියාට පස්සේ ඒ කෙලෙසේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. චක්කුණා රූපන් දිස්සා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්කුන්ත්‍රිය. දැන් මම ඉන්දසුබනේ කයේ කාය විඥානේ දැන් හිත චක්ක විඥානෙට ගිහිල්ලා ඒකේ විස්තර අස්තර බලන්න ගියොත් ඒ චිත්ත වීඩියෝ ගොඩාක් වෙලා දුවනවා. කෙලස් ගොඩක. ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා. ප්‍රත්‍ය අංග අනු ප්‍රත්‍ය බලන්න යන්න එපා. සීති විස්තර බලන්න එපා. දැනගනින් ඔබ ඉන්නේ බිම්බෝම්බයක් උඩ කියලා දැන්. දැනගනින් ඔබ ඉන්නේ ඉනිකන්දක් උඩ. ආපහු වරෙන් අර උදාසීන අරමුණට. ආපහු වරෙන් අර නික්ලේශී අරමුණට. ආපහු වරෙන් උපේක්ෂා අරමුණට කියන එක අපි කොහොමද අපි පුතාට කියලා දෙන්නේ? කොහොමද තමන්ගේ දරුවට කියලා ඕගොල්ලෝ කරන්නේම දරුව පිටපන්නන එකනේ. උඩ විවිධාකාර බඩු ගෙනත් දීලා, විවිධ සද්ද ගෙනත් දීලා, විවිධ රස ගෙනත් දීලා, උන්ටට උදාසීන අරමුණේ ඉන්න දුප්පත් දරුවෝ අපේ දරුවෝ නම් එහෙම නැහැ. උන්ට ෆොටෝ පෙන්වන්නේ කලර්ඩ් එකේ. 3D sounds ස්ටීරියෝ අපි දෙන්නේ. ඩොල්බි වැඩක් නැහැ. අපි දෙන්නේ මේ මේ රොක් මියුසික් නැත්නම් උත්තර ಭಾರತೀಯ සංගීතය දෙන්න අපි ක්ලාසික් කරන්නේ අපේ දරුවන්ගේ අපි එහෙම එහෙම කරන්නේ දුප්පත් දරුවනේ. ගන්ධ රස පහස මේ තීරක මේ දරුවා කුලප්ප කරුවට පස්සේ ඒක අම්මා අම්මට අප්පට වෛර කරන්නේ තු මොනවක් කරන්නද කියලා හිතන්න. අද එක දරුවෙක් ඉන්නවද බලන්න අම්මට තාත්තට වෛර නොකරන. අර අහිංසක ජීවිතේට নানা ප්‍රකාර ලෝකේ තියනවල් ගෙනත් දාලා උඩ තේරෙන්නේ නැහැ නේ. මුළු කල්චර් එකම කියනවා දරුවා මේ 3D බලන්න පුළුවන් නම් 2D බලනට වැඩිය පොසත්. black and white වලට වැඩිය හොඳයි colored කියන සංස්කෘතිය මේ හදලා තියෙනවා. ඉතින් දරුවට තියෙනවා අර මාළුව කොට දැම්ම වගේ ගැහෙනවා. හැබැයි එහෙම කියවට හිත නරක කරගන්න එපා. රැට නිින්ද නැති ප්‍රශ්න ඉඳීද තියෙනවා. අර TNT පෙත්ත තියාගන්න වෙයි දිවයට. මොකද heart attack එන්නේද තියෙනවා. නමුත් දරුවචන්සේගේ තියෙන තීක්ෂණකම never too late දැන් හදන්න පටන් ගන්න පුළුවන්. දැන් පටන් ගත්තත් හදන්න පුළුවන්. අපි හැබැයි ඉච්චරම ඉෂ්ටහානියක් කරලා නැහැ. හැබැයි හදන්න පටන් ගත්තේ නැත්නම් ඔය හැබැයිටම තමයි යන්නේ. එතකොට මරණ මොහොතේදී අපි ෆේස් කරන්නේ මොකද්ද කියලා හිතන්න. අපිට තියෙයිද මේක පිළිබඳව කන්ට්‍රෝලින් පවර් එකක්. ඒක නිසා මේ ඇබැග්ග නෙවෙයි මේ මරණයේ අවස්ථාව අපි රිහර්ස් කරනවා පුංචි පුංචි දේවල් වලින්. නිසා බාණ්ඩර ලේන පැන්නට න නිමිත්තක් ගායු හොති නානු ව්‍යංජනක් ගායු එක නිමිත්තට ගන්න එපා. ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා. ඔයා දැනගන්න දැන් ඉන්න බිම්බෝම්බයක් උඩ කියලා. දැනගන්න දැන් ඉන්න ගිනි කන්දක් උඩ කියලා. බලන්න කොච්චර කික්මන්ට ආය අර උදාසීන අරමුණට එන්න පුළුවන්ද කියලා. අර උපේක්ෂා අරමුණට එන්න පුළුවන්ද කියලා. අපි ඒකට මූල කර්මස්ථානේ කියමුකෝ. මේ හික්මීම තමයි හික්මීම තුනෙන් ඉහළම තියෙන හික්මීම. මේ විචිත්‍ර වර්ණවත් සිද්ධි බහුල දේ තියෙද්දී උදාසීන දෙයට උපේක්ෂාසනක දෙයක සාන්ති කර දන දෙයට හිත ගෙනත් යන්න පුළුවන්කමක් ඇති කරගත්තොත් කෙනෙක් ඒක අපි ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා ඇති කරගත්තොත් ලෝකේ ලේනුනේ ලේනගේ අම්මා ආවත් අපි දන්නවා ඔය ගියාට අපි ගෙනත් තියාගන්නවා gedara එහි ගිනත් ලැබීමේ ලේනගේ ඉඳලා ආපහු ගෙදෙට්ට ගේන වැඩපිළිවෙල වතර නතර කරන මායයටත් බෑ යක්ෂයාටත් බෑ කෙලෙස් වලටත් බෑ කාටවත් බෑ අපේ දැනුම තියෙනවා නම් මගේ යුතුයකම මේකයි කියලා එහෙනම් මම කියනවා කමට අනුසුද්ධ වෙලයි කියලා නැත්තම් අපි මේක නැවත නැවත සාකච්ඡා කරන්න මේක තාර්කික නැද්ද මේක කරන්න බැරි දෙයක්ද නැත්තම් ඉරිවර්ටිබල් ඩැමේජ් එකක් වෙලාද නැත්තම් සතිය ඔයකෙන් තරම් ශක්තිමත් නැද්ද කියන මාතෘකා ටික PhD එකක් ගන්න වටිනවා ඉතින් වෙලාව නම් ඉවරයි. තව ප්‍රශ්න කීයක් තියෙනවා. හරි ඉක්මනට කීයක ඉවර කරමු. ඒ නිසා මම යෝජනා කරන එකමාර වෙන්නේ නැතුව අපි එකට රැස්වෙමු කියලා ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලට. ඒකට අපිට පැය එකමාර කාලය හම්බ වෙනවා. මොකද කියන්නේ? හෙට ඉඳලා අපි එකට රැස්වෙමු. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමු දිනයට වඩා වැඩි පියවරක් ගණනක් සති සතිමත් ඇවිදීමට හැකිවිය. සිනිඳු පාපිස්සේ ඇවිදිනාට වඩා බොරුඩු පොළවේ ඇවිදීමේදී ඉක්මනින් සතිමත් වීමට හැකිවිය. බොරුඩු පොළවේ යටිපතුල වැදෙන විට වේදනාව දැනෙන සැටිත් යටිපතුල එසවෙන විට වේදනාව ක්‍රමයෙන් නැති වෙන සැටිත් නිරීක්ෂණය කළෙමි. එක පාදයක යටිපතුල සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වන විට උකුල එසවෙන සැටිත් දනෙස් සිස ක්‍රමයෙන් කෙලින් වන සැටි දෙස බලා සිටීමේ. සක්මන අවසාන වූයේ අධික නිදිමත දැනීම සමගිනි. පරියංක භාවනාව. ඊළඟට ඔය එකදී මේම <coughs> අපි අපි කියවනේ භාවනා කරනකොට සමාධිය හරි ආයෙනවන වැක්කිරනවා කියලා. ඒක වැක්කෙන තත් වෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ වැක්කිරෙන්න හේතුව රාග ద్వේෂ දෙක නැතිවීම. මෝහය මතුවෙනවා. මොහි මතුවේනේ රාග ద్వේෂ නැති වෙච්ච. නැති වෙන්නේ අර මොන්ට හිත ගියා. ඉතින් මේක ධක්මනී සිත් වෙනා කිව්වහම හිතා ගන්න බෑ. ඒ නිදිමත එනකොට බයන්න අරමුණට හිත යන්න යන්න අධික රාගය සහ ద్వේෂය නැත්තම් හිත මොහය නිදිමත කම්මැලිකමට එනවා. ඉතින් ඒක එනකොට ලෑස්ති වෙලා ගියොත් දැන් මේ භාවනා හරි නිසා මගේ රාග ద్వේෂ නැහැ මම මේකට ලෑස්ති වෙලා යනවා කිව්වොත් නිදිමත අරමුණු කරනවා කියලා එකට කියනවා. නිදිමත එනවා කියලා අපේක්ෂා කරන ගිහිල්ලා ඔන්න දැන් එනවයි කියලා නිදිමත එනකොටම ආවට පස්සේ නෙවෙයි එනකොට දැනගන්න යනවා. ඒකට කියනවා නිදිමත අරමුණු කරන ස්වරූපයෙන් තක්මන්ට යන්නේ කියලා. පරියංක භාවනාව සක්මන් භාවනාව අවසානයේ ඇති වූ නිදිමත ගතිය පරියංක භාවනාවේ මුළු පය පුරාම පැවතිනි. එය නින්දත් නොනින්දත් අතර ස්වභාවයක් වැන්න. මුලින් ඒ ගැන සිතෙහි ගැටීමක් ඇති වුවත් සිත නැවත නාසිකාග්‍රහයේ හුස්ම රැල්ල નિરાසින් අල්ලා ගැනීමත් නින්දත් නොනින්දත් අතර ස්වභාවය තවත් අරුමුණයයි සිත සිතේ ගැටීම නවතා ඒ නිදිබර අවස්ථාවට වී හුස්ම එන විට පමණක් ඒ දිහා බලා සතිමත් වීමේ උදෑසන භාවනාවේදී වැඩි වේලාවක් නාසිකාග්‍රයේ හුස්ම රැල්ල හුස්ම රැල්ලට සතිමත් වීමට හැකි විය. ශාරීරිය තන තන මතුවන වේදනා සතිමත් වන විට නැති වී යයි නැති වී යයි. උදාසන භාවනාව අවසාන අවසාන සිතට මහා පිරිපුන් බවක්ද දැනිනි. භාවනාව අතරතුර අතරතුර පරත ඇසූ සින්දු ගුවන් විදුලි යන්ත්‍රයක් යනවා මෙන් ඇසෙන්ට විය. එයට සිනහා පහළ වී නැවත මූල කර්මස්ථානයේ වන නාසිකාග්‍රයේ උස්ම රැල්ලට හිස යොමු කළෙමි. වරදක් ඇතුත් පෙන්වා දෙන සේක්වා. කියවන එක නාගෙන වැරදි වගේක් තියෙනවා. ලියන එක නා ඉච්චර මට තන්නේ වැරදි තියනවා කිය. කෙසේ නමුත් ඒ නිදිමත තියේදී අතහැර අතනෑර භාවනා කෙරුවොත් නිදිමත තමයි දැන් තියෙන්නේ. උනාට ගිහලා බුදිය ගන්න යන්නේ නැහැ. බලන්න හිටියොත් එයා ඒ වැඩේට සූදානම් කෙලින්. එතකොට පේන්න පටන් ගන්නවා මේ නිදිමතකින් අදහස් කරන්නේ මේ පරියන්කේ දැන් තියෙන්නේ. නිජමත කියලා කියන්නේ තද බල රාග ద్వේෂ නැහැ. මම නිදර්ශනයක් වශයෙන් කියන හොඳ රාගයක් තියෙනවා. ඒක කවදාවත් නිජමත එන්නේ නැහැ. හොඳ ద్వේෂයක් තියෙන කිසිම වෙලාවක නිජමතක් එන්නේ නැහැ. නිජමත කියන්නේ තද බල රාග ద్వේෂ නැහැ. නමුත් තව එක පොයින්ට් එකක් මම දෙනවා. නිජමතෙන් සක්මන් කරනවා. නිජමතෙන් වාඩි වෙලා ඉනකොට නිජමත තිබුණට ඇවිදිනකොට දැනගන්න පුළුවන් මම වාඩි වෙලා නෙවෙයි කියලා. වාඩි වෙලා ඉනකොට දැනගන්න පුළුවන් මම ඇවිදිනව නෙවෙයි කියලා. අන්න වගේ නිදිමත වෙලාවයි තාසියුන් අරමුණු හොයන්න යන්න එපා. දල අදහසක තියාගෙන ඉන්න. නිදිමත තමයි. මම ඉන්නේ ඉඳගෙන බව දන්නවනේ. ඒ කියන්නේ 100ක් නිදිමත නැහැනේ. ඒකෙන් තමයි අපි GPS එක දාලා බලනවා වගේ බලන්නේ මං කොහෙද ඉන්නේ කියලා. නිදිමත තියේද්දි ඉඳගෙන ඉන්නේ ඉරියව්වට දාලා බලනවා. දාලා කරනකොට පේනවා නිදිමත හරහා නිදිමත විනිවිදලා ඉරියව්ව බලන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ වගේ මේකේ තියෙන ස්පාක් එක මේකේ තියෙන ඇහිදල් බලබලා යන්න පටන් ගත්තොත් අපි නිදිමත කියන සංසිද්ධිය තුල සතිය පැවැත්වීම. නිදිමත කියන්නේ බිත්‍යක් වගේ එකක් නෙමෙයි ඇහිදල් සහිත එකක්. ඒක හරහා බලන්න පුළුවන්. ඇහිදල් කියනව දන්නවද? දැලක මද මේ වොලිබෝල් දැල ඒකේ එහා පැත්තේ බෝල තිබ්බට මෙහා පැත්තේ බලන්න පුළුවන් දැලේ හරහා පේනවනේ. අන්න ඒ වගේ තමයි නිදිමත බිත්‍යක් නෙමෙයි දැලක්. හරහා බලන්න ඉගෙන ගන්න. ඒකට ඒකත් පිළිවිදින්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්න. කරු ස්වාමින් වහන්සේ ඊයේ පරයන්ක භාවනාවේදී පහත සඳහන් සිදුවීම අත්දැකිමි. මේ අවස්ථාවේදී මාගේ සිත ඊටා හොඳින් ඒකාග්‍ර වී ඇත. බාහිර සිතුවිලි නැති තරම්ය. ශරීරයේ නිරන්තරයෙන් ඔබමබ චලනය කම්පණය වේ. පිම්බීම හැකිලීම වරින් වර සියුම්ව දැනේ. මගේ ඇස් ඉබේම විවෘත විය. මා ඉදිරියේ ඇති රූප සියල්ල අවකාශයේ දිය වී දිය වී ඇති සේපෙනේ. මේවායේ මාජින් පැහැදිලි නැත. සියුම් අංශු විශාල ප්‍රමාණයකින් සෑදී සේපෙනේ. මේ අංශු ඊතා වේගෙන් චලනය එක එකම තැන වේ. රූපවල මැද කොටස් මැද කොටසේ අංශු ඩෙන්සිටි එක වැඩි වී වැඩි විය. වැඩිය. මාජින් වලදී ඩෙන්සිටි අඩුවේ. අංශු ස්වභාවය පැහැදිලිය. අවකාශයේ අංශු ඩෙන්සිටි එක එක අඩුවේ. නමුත් චලනය වඩා වේගවත්ය. කාපට් එක මත විවිධ වර්ණ රටා පෙනේ. බ්ලූ යෝග මැට් එක රතු පාට මාජින් සහිතය. කාපට් එක මත විවිධ වර්ණ තරංග ආකාරයට වෙනස් වෙමින් පැතිරේ. මට මෙසේ පෙනෙන්නේ මට කිසි කිසිදු අරමුණකින් තොර බලාගෙන සිටින විටයි. ඊට පසුව මම මගේ ඉදිරියේ සිටින පුද්ගලයා දෙස ફોકસ කර බැලුවෙමි. සියලු රූප වල මාජින් පැහැදිලි වී අංශු තරංග ස්වභාවය නැති වී ගියේය. නැවත නැවතද අරමුණකින් තොරව ටික වේලාවක් බලාගෙන සිටින විට අංශු ස්වභාවය හා තරංග ස්වභාවය මතු වී ආවේය. අර චිත්‍රය ඇඳලා තියෙන එක තමයි ඒ චිත්‍ර දිහා බලන්න. ඒකේ තියෙනවා සමහර රූප පිරිසිදුයි සමහර රූප පිරිසිදු නැහැ. මිස්ට් එකක්. නැත්නම් ඒකේ කියවෙන මොකද්ද ස්වභාවික දෙයක්. ඉතින් ඕක ගැන zoom in zoom out කෙරුවොත් ඕනම දෙයක් එන්න එන්න අංශු බවට පත් වෙනවා. ඒකෙන් විද්‍යාවේ පැහැදිලිවම කියනවා <clears throat> අපිට ආදරය කරන්න ඕන නම් අපි zoom out කරලා ඒක ගුලියක් කරලා යා පුද්ගලයෙක් බවට පත් කරනවා. හොඳටම <clears throat> zoom in වුණොත් ඔක ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අංශු ටිකක් විතරයි. ඒතකොට මේ පුද්ගලයාට තියෙන ආදරේ ඉබේම ගිලිහිලා යනවා. ඒකේ ආදරේ පවත්වන්න බෑ. zoom out කෙරුවොත් රාගය ඇති වෙනවා. zoom in කෙරුවොත් විරාගය පහළ වෙනවා. ඒ නිසා අපි වැඩි විරාගය පහළ වෙනවට කැමති නැහැ. ඒකනේ මේක නිකන් හරියට <coughs> මල්චීත් එකට ක්ලෝරින් ගැහුවා වගේනේ. විරංජනේ වෙනවනේ. ඉතින් ඒ විරංජනයට විරුද්ධකම තමයි අපේ රාග චරිත ජීවිතය කියන්නේ. හැමදේම වර්ණ රටා සහිත මාජින් එක සහිතව තියෙන දේවල් වලට අපි හරි කැමතියි. නමක් දාන්න පුළුවන්. මොකද අපි හිතන්නේ මේ චිත්‍රේ වෝටර් කලර්ස් වලින් ඇදලා තියෙන්නේ කියලා. කවුරු හරි කියලා කොට ස්ප්‍රේ කරුවොත් මොකද වෙන්නේ? ඔක්කොම නාරු බහිනවනේ. ඒක චිත්‍ර ඉවරයිනේ. බුදුජානක කියන්නේ භාවනා කරන්න කරන්න මේ ලස්සන ලෝකෙ එන්න එන්න විරංජන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කට්ටිය හිතනවා මේක නාස්තිකවාදයක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ උච්ඡේදවාදයක් මේ ඉස්සර ලස්සන ඇහෙන් දැකලා රස විඳින්න ඕනේ ලෝකේ විරංජනය කිරීමක් බුදුහාමර කරනවා. මෙච්චර අහන්න පුළුවන් ඩොල්බි සංගීතයේ මේ එහෙම නැත්නම් මේ ස්ටීරෝ සංගීතයේ ගෝධාවක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන මේ ගඳ සුවඳ මල වාතයක් වෙන්න පටන් ගන්නවා. මේ උදේට කෑම, දවල්ට කෑම, හැන්දෑවේ කෑම කියලා මේ රසමසවුලු ඔක්කොම නිකන් දිවට විවිධත්ව දෙන්න හදන චීන කෑම ගැන ජපන් කෑම නෙවෙයි. වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් එක කියලා කියන්නේ ඉන්දියන් බ්‍රෙක්ෆාස්ට් එක නෙවෙයි කියලා මේ නංවනම් දාන දිව පිනවන්න හදනවා. බුදිය ගන්න දේවල් වල ඇඳ ඇඳ කුතු පොට්ට මෙට්ට ආහන වාහන නිසා අපි සුඛෝපභෝගී දුප්පත්ත්වපත් කරනවා. මේ වගේ එහෙම දෙයක් ඇත්තේ නෑ. මේ ඔක්කොම බොඳ වෙලා ගියාට පස්සේ. ඉතින් මේ බොඳ වී යෑමට විරුද්ධව තමයි මෙවැනි රටවල ව්‍යාපාර කරන්නේ. පරිශන කරන්නේ. ඔක්කොම ලස්සනට හදලා තියලා දින නමුත් කොහොම වුණත් අන්තිම වෙනකොට ඔක්කොම ලොඳ වෙලා බොඳ වෙලා වඳ වෙලා යනවා. ඒක කියනවට කියන්නේ නාස්තිකවාදී කියලා. එහෙම නැත්නම් නිහිලිසම්. එහෙම නැත්නම් උච්ඡේදවාදය කියලා මේ සතෝ සත්තස්ස උච්ඡේදම් විභවම් පඤ්ඤායති කියලා බුදුහාමුදුරුවෝ දොස් කියනවා. මේ ඇත්තවම සතෙක් ඩොට්ස් බවටපත් කරන්න හිට උගන්වනවා. නැති කිරීමක් උගන්වනවා කියලා බුදුදහමසිට චෝදනා කරනවා. ඇත්තවම සතෙක් ලං කරලා බැලුවොත් නැහැ. ඉතින් ඒක භාවනාදී පේන්න පටන් අරගත්තට පස්සේ සමහරට loneliness එනවා සමහරට aloneness කියනවා. මේ ලියපෙකනට මොකද්ද දන්නේ ආවේ? loneliness loneliness කියන වචන දෙකේ තේරුම දන්නවද? චන්දන කියන්නේ. loneliness කියන්නේ loneliness loneliness කියන්නේ මට තේරෙන විදිහට සංඥාංශ තමා තනියෙන් ඉන්නවා. හැබැයි ඒ ගැන කිසිම පශ්චාත්තාවයක් නැහැ. ඒ ගැන අසතුටක් නැහැ. ඒක තමයි තනියම ඉන්න ඇච්චරයි. ගොඩක් වෙලාට එහෙම වෙන්න පුළුවන් තනියෙන් ඉන්න කැමති අයට. lonely කියලා කියන්නේ loneliness කියලා කියන්නේ ඒත් තමන් තනියෙන් ඉන්නේ හැබැයි තනියෙන් ඉන්න ගැන දුක් වෙනවා. ඒක හරි අමාරුවක් යාට. ඒක තමයි loneliness කියන්නේ. ඒකට බේත් බොනවා. ඒකට කියනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උඹටත් එක්කලයි වම පැල් කවිය කියන් උඹ නාඩං උලලේනෝ කියලා යට හරි පාළුයි පාළුවේ ඉන්නකොට උලලේන සද්දේ ගෑණි නෑනේ ඊට පස්සේ අනිතේ කියනවා අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා මොකද ඒක ඇහලා මං ඒ නැවතිල්ලේ සනසිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ එතන තියෙන පාළු කරදර මොක සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ එතකොට ඒක aloneness හරි සන්තෝෂයි පිරිච්ච ගතියක් තියෙනවා සම්පත්‍ති කර ගතියක් තියෙනවා අනේ කිසි කරදරයක් නැහැ මම මගේ ජීවිතේ ගත කරනවා ලෝන්ලිනස් කියලා කියන්නේ තානිකම පාළුව දැන් මේ රටේ 60%කට වැඩි එක තියෙනවා විශේෂයෙන්ම පෙන්ෂන් එකෙන් පස්සේ වැඩි වෙනවා කොහොමද සයිකියාට්‍රික් ගණ්ඩ වෙනවා මොකද ගණන් ගන්නෑ කවුරක්වත් ඒක වෙනම සින්ඩ්‍රම් එකක් අවුරුදු 60න් පස්සේ ඒගොල්ලෝ නිකන් දන්නවා ෂුවර් එකටම හවුස් ෆෝ එල්ඩර්ස් තමයි වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඔක්කොම දෙනවා ආණ්ඩුවේ. සලකනවා ඔක්කොම කරලා අයින් කළා දානවා. නගරෙට ගියාම මෙන්න બોලේ පුරංගනාවන් සහ පුරවැසියන්ගෙන් පිරිච්ච සුන්දර ලෝකයක් තියන්නාසෙම අවලා තියෙනවා. නාකිතික ඔක්කොම හවුස් ෆෝයිල්ස් පිස්සෝ ඔක්කොම පිස්සන් කොටුවේ. ලෙඩ්ඩු ඔක්කොම ස්පිරිතාලේ. වදන කියන ගෑනු වෙන තැනක. මේකේ ඉන්නේ කවුද? පුරංගනාවන් සහ පුරවැසියන් විතරයි මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. ඒ නිසා මේක loneliness වේද loneliness වේද කියන කියන්න බෑ. හැබැයි මේක පෙන්ලා දෙන්නම් විනාඩි 5යි යන්නේ. භාවනාවේ මේක පෙන්ලා දෙන්න විනාඩි 5යි යන්නේ. ඒකට බය වෙලා ගෙදර ගිහිල්ලා ඇපනූල් බඩ ගනීද? යන්ත්‍රයක් දා ගනීද? තනිකන් දෝෂෙට බෙහෙත් කරයිද? එහෙම නැත්නම් අඩේ මටත් නිවන් දකින්න පුළුවන් කියලා සතුටක් වේද කියන එක සම්පූර්ණ විරුද්ධ මාත්‍රකාවක්. නිසා බණ තේරෙන්නේ නැතුව නෙවෙයි භාවනා නොකරනවා නෙවෙයි ප්‍රතිඵල නොයනවා නෙවෙයි. ඒ ප්‍රතිඵල loneliness පැත්තට දායිද aloneness පැත්තට දායිද කියන එක කොහොමඩක්වත් කියන්න බෑ. හැබැයි ඒකේ trait එකක් තියෙනවා. loneliness ගන්න එක නා lonelinessමයි ගන්නෙ. aloneness ගන්න එක නා alonenessමයි ගන්නෙ. psychiatric tricks වර්ගයක් තියෙනවා. මේ කියලා දීලා මේ විදිහට සලකා බලන්න කියලා කියන්නේ. හැබැයි ඒක හරියයිද නැද්ද කියන්න බෑ. ඒ නිසා බණ කිව්වට ඔක්කොටම නිවන් දකින්න බෑ. භාවනා කරලා ඔක්කොටම නිවන් දකින්න බෑ ලැබෙන ප්‍රතිඵල වැරදි භාගයකට දාගත්තොත් ඉවරයි. ඒ නිසා හොඳට බලන්න සනසිල්ලේ නැල විල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ එකද තියෙන්නේ. එහෙම නැත්නම් උඹ නාඩං අර දා වැටෙනවා. බණ්ඩ උඹට දෙකරයි බල් කවිය කියන්නේ උඹට පියාටුයි මොකද්ද එකක් තියෙනවා මට මේ පාළු පැල තියෙනවා මොන කරන්නද බං ඉතින් උඹ අඬලා වැඩක් නැහැ උඹ වෙනුවට මං අඬන්නම් ඒක තමයි මේ ලෝකයේ අද තියෙන්නේ කිසි කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ බෙට half එක ඕනේ මොකද්ද බෙට half කියන්නේ ගෑනින්ද ගෑනියෙකුට මිනිහෙක් ඉන්නවා කිව්වොත් එහෙම නෑ බකෝ ඕක ඕනේ නෑ Brahmacharya කියලා ගත්තේ නෑ මේ පිස්සු ගෙලින්න එන්න එපා මේක ඇමරිකාව ගියයි. අපිට හම්බෙලා තියෙන ජීවිතේ ලද්ද දවසින්ල පිටිච් එකක්. ඒකට මේ කවුරුත් ජග් ගහන්න ඕනේ නැහැ. කිසිසේත්ම ඕනේ නැහැ. මොන තියරි දැම්මත් ඕනේ නැහැ. එංගලන්ත ඇමරිකාවේ මේ ඉන්දියාවේ හිටපු හොඳ මට මතක නැහැ යාගේ නම. එයා කියලා තියෙනවා ජීවිතේ සම්පූර්ණ වෙන්න කසාද බඳින්න ඕනේ කියලා. නැත්තම් තේරෙන්නේ නැහැ. ওই අනික් මිනිස්සු කියන කතා ඉවරයක් නැති කතා. බැඳව මිනිහා තමයි ජීවිතේ පිරිච්ච බව දන්නේ කියලා. ඉතින් ඒ බැඳලා පස්සේ උට හොඳ ශක්තිමත් ඥානවන්ත පුතෙක් හම්බුණා. ඌ කියනවා තාත්තට පිස්සු බැන්දොත් ජීවිතේ ඉවරයි. මන්නම් වදින්නේ නැහැ කියලා. ඉතින් දැන් කවුද ඔයගොල්ලෝ බාරගන්නේ? තාත්තා කියන දේත් බාරගන්නේ පුතා කියන දේත් බාරගන්නේ. ඒ කියන්නේ ඉන්දියන් ෆිලොසොෆි එකේ පෙන්වන හැටි. මේ සරුවචන් ආංශේ කතාවද බැඳපු කෙනෙක්. අවුරුදු 35 වෙනකන් 29 ඉඳලා 36 වෙනකන් 35 වෙනකන් අවුරුදු 5ක් ගෘහ ජීවිතය ගත කළා. ගත කරලා ඉවර වෙලා තමයි ගිහිලා Brahmacharya පැනෙව්වේ. වෙන කිසිම සාස්ෘණ වංශේ නමක තියෙන බෑ Brahmacharya කතාවක්. කියන්න බෑ. ඒකට හිතා ගන්නවත් බෑ මේ තනිකර ජීවිතය ගැන. ඒ තනිකර ජීවිත ගැන කියන්න ඕන නම් දැනගන්න ඕන නම් මේ සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය කියවන. ගාථා 36ක් තියෙනවා. 36ම ඉවර කරන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. තනිය කඟ වේනගේ තනියඟ වගේ තනිව හැසිරියන්. අනික සත්තු ඔක්කොටම අන්දෙකක් තියෙනවනේ. කඟ වේනාට විතරයි තනියඟ තියෙන්නේ. ඌට අහුනොත් ඌ ගහ පලාගන්නලු යන්නේ. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා ගෑනු කෙනෙක් තනි වලල්ලක් අතේ දාගත්තොත් සලම් බලන් ගන්න නැහනේ. වලුඩු දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? වලු දෙකක් දැම්මොත් හැම වෙලාවෙම සලම් බලන් සලම් බලන් තමයි. ඉතින් ඒ නිසා දෙක වෙන්න එපා. තනියක වෙන්න loneliness aloneness ওই දෙක තේරුම් අරගන්න ඒක ඉංග්‍රීසි වචන දෙක සිංහලේ ලස්සන වචන සෙට් එකක් තියෙනවා ਸਰවචනසික පෙන්ලා දෙන්න හදනවා මේ දෙවන්නේක් දෙකක් වුණොත් එක තනි එක බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කලහ. ඉතින් බ්‍රහ්මකට වැඩිය දේවකම සලකනවා. මම මගේ පැත්තේ ඉන්නේ මම විතරයි ඒ නිසා මම වැඩිපුර කතා කරන්නේ. ඕගොල්ලෝ කොහොමද දිල්ලා ඉන්නේ ඡන්දේ. ඒ නිසා මම මෙතනින් ධර්ම සාකච්ඡා නැවත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි